තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට කතා කරන්නේ. කතා කරනවා. ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා හන්ද. දැන් අර දැන් බාහිරයක් නෑ අභ්‍යන්තරයක් නැහැ කියලා එහෙම කියනවනේ. ඒතකොට දැන් ඒක අපිට වැටහෙනවා. ඒ වුණාට දැන් මට තියෙන ගැටලුව දැන් සමහර අවස්ථාවල දැන් අපේ ගෙදර ඉන්න පොඩි දරුවෝ දෙන්නේ. දැන් ඒගොල්ලෝ අර හයියෙන් කෑ ගහන වෙලාවට දැන් මගේ එහෙම හිතට ඇති වෙන කම්පනයක්. ඒක නිකන් මහා කරදරයක් වගේ කියලා. එන්නාට හිත ඒක මහපව් කියනවා මේ මේක බාහිරේ ඇහෙන සද්දයන්නේ. ඇයි මේකට කම්පා වෙන්නේ කියලා මම මම මගේ හිතෙන්ම මම අහනවා. එන්නට අර ප්‍රායෝගික ඒ වගේ සමහර අවස්ථාවල මට දැනෙනවා මේ මගේ හිත කම්පනයක් වෙනවා කියලා. ඒක අර දරාගන්න බැරි දෙයක් බව. එතකොට මේ දැන් අර අවස්ථාව අපි තේරුම් අරගෙන සමහර අවස්ථාවල අපිට එහෙම කැළඹීමක් ඇති වෙන්නේ ඇයි? ඒක අපි කොහොමද නැති කරගන්නේ? සමහර මොකද්ද ප්‍රශ්නේ? පැහැදිලි මදි. ඒ කියන්නේ සමහර අවස්ථාවල එනවා කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් ස්වාමීන් වහන්සේ දැන් පොතක් ගැන කියනවා බාහිර ගස් කොළන් ඒවා දැන් ඒක හොඳටම පැහැදිලි. එහෙම දෙයක් නැහැ මේ අපි මේක හිතෙන් හදන එකක් කියලා. ඒ වුණාට දැන් ප්‍රායෝගිකව අපි ජීවිතයක් ගත කරනකොට දැන් සමහර අවස්ථා තියෙනවා අපිට ඒක එහෙම දැනගත්තත් දැන් උදාහරණයක් විදිහට අපි හයියෙන් දරුවේ පාඩන શબ્දයක් අන්න ඒ වගේ වෙලාවකදී දැන් හිත කම් දැන් හොඳටම දන්නවා දැන් මේක හිතෙන් මේ හදන දෙයක් නේද කියලා උනාට හිතේ ඇති වෙනවා ඒ කම්පනේ. ඒක නිකන් තමන්ට දරා ගන්න බැරි શબ્දයක් වගේ විදිහට. ඔව්. නෝක බුද්ධඝමයේ කියලා එතකොට ගැටලුවක් කියනවා. මොකක්ද සයින්හස? කොච්චර ධර්මයේ ශ්‍රවණය කරලා තියෙනවද? මං සයින්හසගේ ධර්මයේ මුලින්ම ශ්‍රවණය කළා. ඔව්. සමහර අවස්ථාවල කම්පනයක් යනවා කියන්නේ අනිත් අවස්ථාවල කම්පනයක් එන්නේ නැද්ද? ගොඩාක් අවස්ථාවල නැහැ. ඒකට මට අමු වෙනවා සමහර සමහර අවස්ථාවල ඒ කියන්නේ කලාතුරකින් යම් අවස්ථාවක මට ඒ කම්පන එනවා. ඒ අවස්ථා දෙකක් මම හඳුනාගත්තා. දැන් ඔබතුමී කියන්නේ දැන් බබා කෑ ගහනකොට බාහිරේ බාහිරේ බබා කෑ ගහනකොට කම්පනයක් තියෙනවා කියලා? ඔව්. සරලව බැලුවාම එහෙමනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ කියන්නේ ඔබතුමියගේ තාම ධර්මයේ ධර්ම තාම වැඩිලා නැහැ කියන එක. ඔව් ඒකකට ඒ වගේ අවස්ථාවමුත් අපි මඟහරවා ගන්න කොහොමද? අනිත් අවස්ථාවල කොහොමද කම්පණය නොවනවා කියන එකත් කියන්න බලන්න. ඒ කියන්නේ දැන් මම ගොඩක්ම සමීප නැති දැන් අපි හිතමු අසුතවත් පු탁ජන කෙනා ධර්මයේ දන්නේ නැති කෙනෙක් කියලානේ. දැන් සාමාන්‍ය බුද්ධ ධර්ම කියන්නේ නෙමෙයි කියලා අපි හිතමු දැන් උපමාවක් විදිහට. එහෙනම් එහෙමයි ඔය. දැන් බුද්ධ ධර්ම කියන්නේ නෙමෙයි නම් යාට මේ ධර්ම ගැන අවබෝධයක් නැහැනේ. එහෙමයි. එතකොට යාට කොහොමවත් බාහිර ඇත්ත වෙලා. එහෙමයි. එතකොට එයා කොහොමත් බාහිර ඒ හැම දෙයකම එයා බාහිරට යනවනේ හිත. හිත යනවා. එතකොට එයාට බාහිර වටිනාකමක් තියෙනවා. මේ දරුවා මේ ගෙදර මේ හැමදේම එහෙමනේ අඹ ගහ නා ගහ හැම එකම ලෝකයක් යාට තියෙනවනේ. එයා ජීවත් වෙනවනේ ලෝකෙ. එහෙමයි. ඔව් සත්තු ඉන්න තැන නෙන්නේ. මායාවට රැවටිලානේ. ධර්මයේ අවබෝධයක් නැහැ. එතකොට අර බල්ලා පොකුණට එනකොට එවෙනකොට පොකුණේ බල්ලෙක් ඉන්නවා. නේ? ආයි බල්ලා පස්සට ගියාම ආයි බල්ලට හිතෙනවා අර පොකුණේ බල්ලා ඉන්නවා කියලා. ඒ අසෘතත් පු탁ජනයා. සත්තාසි උපාව ඉන්න තැන ඉන්නේ. මේ ලෝකේ ඇහැ ඇරියාම පේනවා. ඊට පස්සේ එයාට ඒක උපාදාන වෙලානේ තියෙන්නේ ලෝකේ තියෙනවා කියලා දැන් ගැට ගැහිලානේ තියෙන්නේ. ඒකට අවබෝධයක් නැහැනේ ගැට ගැහෙන කතාවක් එහෙම එයා දන්නේ නැහැනේ. ඒකට එයා ලෝකේ තියෙනවා කියලා තමයි හිතාගෙන. ඔව් මට ඉතින් තියෙන ගැටලුව දැන් දැන් හරි. ප්‍රශ්නේ දැන් හරි. දැන් පැහැදිලි කිරීමයි මේ තියෙන්නේ. දැන් ඔබතුමිය මේක කියන දේ හොඳට බලන්න ඕනේ දැන් මේ පැහැදිලි කරන එකනේ. දැන් එතකොට බාහිරේ දැන් කම්පණයේ කොහොමත් අරයට තියෙනවනේ. මේ ධර්මයේ දන්නේ තෙක් කරාට. එහෙම. කොහොමත් කම්පණය වෙනවනේ බාහිරේ. ඉතින් ඒක එයා ධර්මයේ දැනගත්තා කියලා අපි හිතමුකෝ දැන්. අපි කියලා දුන්න කෙමුක එයාට. නෑ මේක එහෙම දෙයක් නෑ. බාහිර එහෙම තියෙන ලෝකයක් නෑ. මේක අපේ චිත්තේන නියති ලෝකයේ, චිත තුළම වෙන ලෝකයක්. අනිතක ලෝකයක් කියලා දෙයක්වත් නැහැ. මෙතන තියෙන්නේ ශබ්ද ශබ්දයි හැඩතල තියෙන්නේ. ශබ්දයි හැඩතලයි ශබ්ද තමයි අපි වචනේ කියන්නේ. අඹගහ කියන්නේ ශබ්දේ. පොත කියන්නේ ශබ්දයක්. එතන හැඩතල කියන්නේ ආලෝකයක්. ආලෝක හැඩතලයකට ශබ්ද හැඩතලයක්. සංඥා දෙකක් එකට එකතු වෙලා තියෙන්නේ. ඒවා එහේ සංඥා දෙකක් විතර නෙමෙයි අනිත් ඒවාත් එකට එකතු වෙලා සම්පටිච්ඡන්න වෙනවා. ඒ කියන්නේ අපිට තියෙන ආයතන පහයිනේ. සමහර සත්තුන්ට ආයතන දෙකයි, සමහර සත්තුන්ට ආයතන තුනයි, සමහර සත්තුන්ට ආයතන පහටත් වැඩි. ඒවා අනුව ద్వාර වෙනස් වෙනවා. එතකොට සමහර දැන් දැන් හරක වගේ සතෙකුට රතු පාටනේ පේන්නේ ඇස්වලින්. ඒ වගේ සමහර සතුන්ගේ මේ වර්ණ මෙහෙම නෙමෙයිනේ. සමහර සතුන්ට ස්ලෝ මෝෂන් වගේ පේන්නේ. දැන් මැස්ස වගේ සතෙකුට දැන් අපිට අපිට වැඩි ඉක්මනට මැස්සට පේනවනේ. මැස්ස අඳුර ගන්නවා. ඒගේ වෙනස්නේ. එතකොට ඒ වගේ සමහර සතුන්ට ඇස් නැහැනේ. ස්පර්ශක වලට සෙන්සස් වලට දැනෙනවා. එතකොට එතකොට යාට ඒ ආයතන අඩුයි. එතකොට මෙන්න මේ මෙන්න මේ වර්ණ ගන්ධ රසනේ. වර්ණේ, ගන්ධේ, රස, ඕජා කියන්නේ ශබ්දේ. එතකොට මේකනේ පටවියාපෝ තේජෝ වායු එකතු වෙලා හිටන් මේති සුද්දාෂ්ටකේ. ඔහොම කිව්වොත් තේරෙන්නේ නැහැ. අපි මෙහෙම කියමුකෝ. අපි කියමුකෝ දැන් මෙතන හැම දෙයක් නැහැනේ. ආත්ම කතාවක් නැහැනේ. නේද? එහෙමයි. අපි ඒකයි හැමදාම ඔබතුමිය කියවනේ ධර්මය ඇහුවා කියලා ගොඩක්. ඔව් අහනවා. එතකොට ඔබතුමිය දන්නවනේ දැන් මෙතන ආත්ම කතාවක් නැහැ කියලා මේක අනාත්ම ධර්මයක් කියලා. එහෙමයි. අනාත්ම ධර්මයක් නම් ඒක අනාත්ම ධර්මයක් විදිහට දකින්න ඕන. ඒකට බොරු කරන්න බෑ. බොරු චුට්ටයි හොඳ හරි චුට්ට හොඳ චුට්ටකුයි බෑ. ඔක්කොම බොරු වෙන්න ඕනේ පේරේව. එතකොට අපිට ඕන විදිහට ධර්මයේ අපිට ඕන ඕන විදිහට ධර්මය වෙනස් කරලා ගන්න බෑ. අර නීතිය නවන වගේ ධර්මය නවන්න බෑ. ධර්මයේ සත්‍ය නම් සත්‍යමයි. එහෙමනේ. එහෙමයි කියන්නේ. එතකොට නෑ මෙතන දැන් පැහැදිලි කරන්න ඕනත් එක අපිට වැටෙනවා. ඔබතුමියට ඇත්තටම තියෙනවා ධර්මයේ දව අහලා තියෙන්නේ දැන් ධර්මය අහනවනේ දැන් අපි ගාත අහනවනේ ගාතකේ දානවනේ දැන් උදේ පාන්දර ගාත දානවනේ සමහර ගෙවල් වල අම්මලා ඔය දශක ගානක් තිස්සේ දාගෙන ආවනේ නේද? ත්‍රිවිසෝ ගාතාව ඒ වගේ උදේ පාන්දරම දානවා නේ රේඩියෝ එකේ. මේ වල තේරුමක් මුකුත් දන්නේ නැහැ නේ. එහෙම වුණොත් ඒක රහත් වෙනවනේ. කවුරු රහත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කවියක් තමයි අහන්නේ. සද්දයක් විතරයි ඒගොල්ලන්ට ඒක. ඒක කිසිම වෙන දෙයක් නැහැ. ඒගොල්ලෝ සද්දයක් රස විඳිනවා. එතකොට මේ මෙතන අනාත්ම ධර්මය කියන්නේ කෙනෙක් නැත්තම් එතන අවබෝධ කරගන්න දෙයක් තියෙනවා. අපි කොච්චර බණ ඇහුවත් අහන්නේ අපේ දෘෂ්ටියෙන්න. අපි පාට කණ්ණාඩියක් දාලා ලෝකෙ දිහා බලනවා අපිට ඕන පාටනේ ලෝකෙ පේන්නේ. අපි පාට කණ්ණාඩිය මාරු කරාම ඒ පාටට ඊට පස්සේ පේනවා ලෝකෙ. හැබැයි තියෙන ලෝකෙ හරියට බලාගන්න පාට කණ්ණාඩි ඔක්කොම ගලවන්න ඕනේ. මෙන්න මේ වගේ අපි වණ ගොඩාක් ඇහුවත් සමහරට එක බරපදයක් හරියට ඇහිලා නැත්තම් දැන් චුල්ලපන්තකට මහාපන්තක ગાත කියලා දුන්නට වැඩක් නැහැ නේ චුලපන්තක අයියාමලි කතාව තියෙනවානේ සුදුරදි කඩක් දෙනවනේ බුදුන් වහන්සේ ওই ගාත මත කිටින්නේ නැහැ කියලා ඊට පස්සේ අජෝහරන් කියලා ආයක කිව්ටේරෝ දැකලා තේරෙනවානේ මේ අපේ සිතත් මේ වගේ කියලා ඉතින් රහත් භාවයටපත් වෙනවානේ එක ගාතාවක්වත් දන්නේ නැහැ මතක හිටින්නේ නැහැ මුකුත් නැහැ මෙන්න මේ වගේ බුදුන් වහන්සේ දෙන කමඨහන ඇත්තටම දිහා බැලුවම අපිට තේරෙනවා මේ කෙනා ඒ කෙනාට ඒ කෙනා මේ මේ මෙතන ඇත්තටම දැන් මෙතන තියෙන අනාත්ම ධර්මය. අනාත්ම ධර්මයේ තමයි අපි දකින්නේ නැත්තේ. ඒ කියන්නේ මෙතන කෙනෙක් නැති බව. කෙනෙක් නැති බව හරියටම Tamanට ඒ කෙනෙක් නැති බව නම් එයා දකින්නේ. එයාට ඒක ප්‍රත්‍යක්ෂ වෙන එක තමයි ප්‍රතිපදාවේ තියෙන්නේ. මෙතන ඉස්සල්ලා වැදගත් වෙන්නේ කොහොමද දර්ශනයම තමයි. දර්ශනය පිරිසුදු කරන එක තමයි පස්තානම් විසුද්ධියයි. ඒ කියන්නේ කෙලින්ම සත්‍ය සත්‍යයේ අර මම මගේ මගේ ආත්මය කියන එක නැති වෙන්න ඕනේ. ඒක සෝතාපන්න පළවෙනි අධීරෙම එන්න ඕනේ. ඒ කියන්නේ බාහිර ලෝකයක් තියෙන කෙනෙකුත් තමයි මමත් තියෙන්නේ. ලෝකයක් නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ නැති නිසා තමයි කම්පණය වෙනවා කියන්නේ. හැබැයි ඒක කම්පණය වෙන එක ඒකට කලබල වෙන්න ඕනේ නැහැ. ඒකට හේතුකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් සමහර ඒවාට කම්පණය වෙන්නේ නැහැ කියන්නේ ධර්ම මාර්ගයේ යම්කිසි දුරකට දියුණු වෙන්නේ. ඒ කියන්නේ මේ ධර්මයේ හොඳට අවබෝධකුත් තියෙනවනේ. එතකොට කම්පණය වෙනවා කියන්නේ ඔබතුමිය අවංකයිනේ. එහෙම නේද? එහෙමයි. ඔබතුමියට හොඳටම දැන් ඔබතුමිය අවංකවම දන්නවා මේකට කම්පණය වෙනවා කියලා මේ දරුවාගේ. ඔබතුමිය එතනින් තමයි ඒව අල්ල ගන්න ඕනේ. ඒකත් නැති වෙනවා කියලා ඔබතුමිය දිනුනොයි. ඒක ටික ටික තමයි අඩු වෙන්නේ. හැබැයි මෙතන අපිට තව ටිකක් ඔබතුමිය පැහැදිලි කරන්න ඕනේ. ඒක අපි නිතරම ඔබතුමියගෙන් ඇහුවේ. තව පාරක් ඇහුවෙත් ඒකයි. කොහොමද මේ අනිත්‍යව පේන්නේ නැහැ කියන්නේ කියලා. කොහොමද අනිත්‍යව දැනෙන්නේ නැහැ කියලා. එතකොට අනිත්‍යව දැනෙන්නේ නැති ආකාරය ධර්මයට අනුකූලද කියන එකයි වැදගත්. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. තාම අපි දැම්මේ නැහැ. මේ මේ නාලිකාවේ දැම්මේ නැහැ. YouTube එකේ දැම්මේ නැහැ. අපි ගාව දේශනා ගොඩාක් තියෙනවා. ඒ ඒ දේශනා ඔක්කොම තියෙන්නේ මේ සිතුවිලි වලින් හිතන් ඉන්නවා මේ මේ සිතුවිලි වලින් හිතන් ඉන්නවා මම අවදිය ගැන. සිතුවිලි වලින් හිතන් ඉන්නවා ඥානය අවදි වෙලා කියලා. ගොඩාක් දේශනා තියෙන ඒවා දාන්න ඇති හේතුව තමයි එකපාරම එහෙම ගොඩාක් එහෙම ඒක දැම්මම ඒවා එක එකම ස්වභාවයක්. ඒක නිසා එක දේශනක් දැම්මත් ඇති අනිත් එක තමයි ඇත්තටම එතන තියෙන ඒ අය අසරණ වෙනවා ඒක දැම්මම ඒ අය තව ටිකක් පසුගාමී වෙනවා. ඒ අය දිලිමත් වෙන්නේ. ඒක නිසා තමයි අපි නොදැම්මේ. මොකද ඒ අය ධෛර්යමත් කරන්න ඕනේ. ඒතොර ඒ අය අධෛර්ය කරලා බෑ. ඒක නිසා ඒ අයට දැම්මහම ඕකේ ඒ අයත් අහනවා ඒකම. ඒතොර ඒ අයට පොඩ්ඩක් කනගාටුවක් ඇති වෙනවා. නමුත් ඇත්ත කතාව ඒක තමයි. ඇත්ත කතාව දැන් ඉස්සරහට යන දේශනාවල ඒක අපි ඉස්මතු කරනවා. ඒ කියන්නේ සිතුවිලි වලින් තමයි ගොඩක් අය දැන් අවදියක් කියන හිතාගෙන ඉන්නේ. ඒක වැරදි. ඒක දැන් අපි ගොඩක් කලාවට අපි ගොඩක් දැන් ඔහොම අපිට කතා කරනවා අපි බලන්නේ ඇත්තටම මෙයා ගාව තියනවාද මේ සිහිය තමන්ගේම සිතට සිහියක් පවත්වනවාද ඇත්තටම මෙයා සිතුවිලි වලින්ද නැත්නම් මේ ඔක්කොම හිතන එකක්ද තියෙන්නේ කියන එක මම ස්වාමීන් මම දැනට කරන්නේ මම පොඩ්ඩක් මට ඒක පැහැදිලි කරලා දෙන්න වැරදි නම් ඔව් ඒක තමයි මම දැනට කරන්නේ මම ප්‍රායෝගිකව මම දැන් මම මොකක් හරි අවස්ථාවකදී දැන් උදාහරණයක් විදිහට මේ මෑතකදී මගේ වාහනය තව වාහනයක පොඩි සීරීමක් ඇතිලා මම එතෙන්දී බැලුවා මං මට ඒක දැනෙන විදිහ ඒක කේන්තියක් එනවද ඒක ගැටීමක් ඇති වෙනවද කියන අන්නේ අම අවස්ථාවකදී මම කරන්නේ මට ඒකේ මේ රිදීමක් ඇති වෙනවද කියන එක මම බලනවා මම රිදීමක් එනවනම් මම එතන හඳුනා ගන්නවා තාම මන් තුල මේ කෙලෙස් ගැසිය තියෙනවා බාහිරත් එක්ක ගැටෙනවා හරි යරිනවා කියලා එහෙම දැන් එහෙම බලාගෙන උට ඔය මට ඒකයි මම ඔය අද අද ඇතිවෙච්ච සිද්ධියක් ඔය කිව්වේ ඒ වගේ දැන් ස්කෝල් මම ටීචර් කෙනෙක්. ඉස්කෝලේදීත් මම බලනවා ඒ වගේ ළමයිට උගන්වන්න ගියාම අනිත් ගුරුත් එක්ක එහෙම ඉන්නකොට මම ඒවට කොහොමද ප්‍රතිචාරන්නේ මගේ හිත. එතකොට ඒ වගේ අවස්ථාවල හිතෙන් ඇති වෙන හැමතිස්සෙම මම බලන්නේ මට රිදෙනවද කියන එක. ඒ රිදෙනවද කියන්නේ අර අපිට දැනීමක් ඇති වෙන්නේ එහෙම එහෙම දැනෙනවා නම් මම එතන හඳුනා ගන්න මන් තුල තාම මේ බාහිරත් එක්ක ගැටීම සහ ඇලීම තියෙනවා කියලා මම ඒ අවස්ථාව හඳුනා ගන්නවා. එතකොට ඒවා පොඩ්ඩක් පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න. ඊට පස්සේ ආයෙ කතා කරන්න. ඒක ඇත්තටම පෙන්වන්න ඕනේ. දැන් ඒ පැහැදිලි කරපු ආකාරයේ බොහොම හොඳයි. ප්‍රායෝගික තමයිගේම අත්දැකීම තමන් එතන සිහියක් එතකොට සිහියක් ඒ සිහිය යෝනිසෝ මනසිකාරයේත් එතන පේනවා. සිහිය තියෙනවා. ඒ තමන්ගෙම හිත දකින්න සිහියක් තියෙනවා. සිහිය ගොඩාක් දියුණුයි කියනද දැන් අපිට තාම අපිට මේක දකින්න බෑ ඒක ඔබතුමිට සාන්දිටික වෙන්නේ. ඒ කියපු ටිකෙන් නම් අපිට දැනෙනවා සිහියක් තියෙනවා. සිහිය පවත්වනවා. ප්‍රතිපදාව යන පාර හරියි. එතකොට මෙතනදී මුල් අධ්‍යයන මීට කලින් පසු කරාද කියන එක අපි දන්නේ නැහැ. ඒ කියන්නේ අතභූත ඥාණයෙන් මේවා දකින්න කියන එක ඔබතුමිය යම්කිසි අවස්ථාවකදී එහෙම කටයුතු කරනවාද? ඒ කියන්නේ එදා සිහිය හරි අපිට ඕනි කරන එක හරි. අපි දැන් කෙනෙක් කතා කරනකොට බලනවා එක දෙයක් තමයි මෙයා සිතුවිලිද සිහියද කියන එක. දැන් එතකොට ඔබතුමිය හොඳ තැනක් අපි පෙන්නන්නේ. කියන්නේ සිතුවිලි නෙමෙයි සිහියක් තියෙනවා පුතේ. මේ සිහිය තමයි මේ නිවන් මාර්ගය යන්නේ. ඒක තමයි ඥාණයට ඕනි. එතන තමයි අපිටත් දැනගන්න ඕනිකම තියෙන්නේ. ඒක බොහොම හොඳයි. ආරම්භ වෙන්නම ඕනි. ඒ හරි තැනින් පටන් ගත්තොත් ඒක දිගටම යන්න පුළුවන්. දැන් සිහිය තමයි ඔබතුමේ කියපේ කාර්ය උගන්වනකොටත් සිහියක් තියෙන්නේ. ඒකට වාහනේ හීරුණා කියන එකත් ඒකට කම්පණේ වුණාද කියන එකත් Tamanට ඒ කම්පණේ උනේ නැති ස්වභාවයක් තමයි දැනුනේ නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. කම්පනයක් වුණේ නැහැ කියන එක තමයි දැනුනේ. එතකොට එතන සිහිය හොඳයි. සිහිය හොඳයි. ඒක ධර්මයේ ඒ කියන්නේ හැමතැනම ධර්මයේ ඒ කියන්නේ ඔය ධර්මයේම තමන් බවට පත් වෙලා යනවා වෙමින් යනවා. ඒ කියන්නේ ධර්මයේ මාර්ගේ යන්නේ ඔබතුමිය. ඒ කියන්නේ ඔබතුමිය මේ මේ ඔබතුමියට දන්නවා මේකට කම්පණය වුණොත් එතන මේ ධර්මයේ නැති බව දන්නවා. ඔබතුමිය දන්නවා එතන පිරිහෙනවා කියලා. ඔබතුමිය දන්නවා එහෙනම් ධර්ම ප්‍රතිපදාව තුළ නැති බව නේද? නේද? එතකට ඒක හොඳයි. ඒ ඒ තැන හිතා වැඩගත්. ඒ වගේම තමයි ඔබතුමිය හොගනකොට ඔබතුමිය 100ක් දැන් ඉතා નિરાයාසයෙන්ම වැඩ කරන ස්වභාවයකුත් තියෙනවා. يعني සිහිය පිහිටවගෙන යන්නේ. يعني නිතරම Tamanට 100ක් වැඩ කරනවා. ඒක අඩු ගානේ 100 යොමු වෙනකොට හරි ඒ කියන්නේ එනවා. මේ මෙහෙම වුණා මෙහෙම මෙහෙම කියන එක ඒක දැනෙන විතරම දැනන තේරුමක් නැහැ කියලා දැන ඒක ධර්මයට ගැළපීමෙන් දැන Tamanට වටිනාකම නැති වෙන ස්වභාවයකුත් දැනෙනවා නේ. එහෙමයි. ඔව්. එතකොට නමුත් සමහර ඒවා මග මගහැරෙනවා නේ. සමහර ඒවා හිතන කලින් ගිහිල්ලා ඉවරයි ඒ අරමුණු යනවා නේ මගහැරෙරි යනවා නේ. සමහර අරමුණු සිහිය යොමු කරනකොට පේනවා නේ. එහෙම නේද වෙන්නේ? ඔව් එහෙම ඒ කලාතුරකින් වෙනකොට මට මගේ හිතම මට සම්පාවක් ඇති වෙනවා මේ දැන් කොතර ධර්ම මාර්ගයේ ගියත් තාම අඳිනම වෙනවනේ කියන එකක් හැංගෙනවා. මෙන්න මෙතන මේ මේ අපි අපි හෙලි කරන කතාවේ මේ අපි අපි අපේ හෙලි කරන විශාල විශාල හෙලිදරව්වක් කරන්නේ මේක එසේ මෙසේ දෙයක් නෙමෙයි එකපාරම සමහර අයට දරා ගන්න බැරි නිසා එකපාරම අපිට පේනවා අපි කියන්නේ ඒකට හේතුව දැන් කතා කරනකොට අපිට පේනවා යා මේක හඳුනගෙන නැති තැන් ඒවකට පේනවා අපි දැන් ඒවා කතා කරන්නේ නැතුව තමයි ඒ අයට ඒ අයගේ මට්ටමින් ඉස්සරහට යන්න දීමක් තමයි අපි ගොඩක් අය අපි ඇත්තටම අවංකවම යුතුයකම ඉෂ්ට කිරීමක් කරන්නේ කල්‍යාණ මිත්‍රයෙක් විදිහට මාර්ගයේ දියුණු කිරීමක් තමයි හැම කෙනෙක්ටම වචනෙන් හරි කරන්නේ. ඒක ඒ යුතුයකම තමයි අපි ඉටු කරන්නේ. අපිට සිතුවිලි වල එහෙම නැහැ අපිට අපිට අන්තයක් නැහැ. අපිට මේ අපි අඳුරන්නේ කිසි කෙනෙක්. ඒක නිසා අපිට එහෙම අදහසකුත් නැහැ. අපි නිවැරදිව මග හෙලි කරමින් මග පෙන්වීමක් පමණයි කරන්නේ. එහෙම නේ වැටහෙනවනේ. එතකොට දැන් මෙතන අපිට පේන දර්ශනේ වචනෙන් අපි කිව්වත් ඒක ඒ විදිහටම තව කෙනෙකුට කොහෙත්ම ගන්න බැරි කමක් තියෙනවා. එන්නෙත් නැහැ. ඒකද අපි ගොඩාක් කියලා තියෙන හින්දාත් අපි දන්නවා. ඒ බොහොම බොහොම එහෙම බොහොම ටිකයි ඒක ඒ විදිහට දැනෙන්නේ. ඒ කියන්නේ යථාභූත ඥාණයෙන් එන අරමුණු දකින්න එක මේ ධර්මයේ මුල් මුල් අවස්ථාවේදී කළ යුතුමයි කියන එක. ඒ කියන්නේ මේ සමන් විවේක තියෙන මොහොතකදී නැත්තම් ඔතනට එනකොට දැන් එදිනෙදා වැඩ කරනවානේ. ඔය කියන්නේ දැන් එදිනෙදා කටයුතු කරන වෙලාවනේ. ඒක අපිට වෙනස් කරන්න බෑනේ. අපි එදිනෙදා වාහනේ ලෝකේ යන්න ඕනි, උගන්නන්න ඕනි, වැඩ කරන්න ඕනි. ඒව කරන ගමන්නේ දැන් සිතත් පේන්නේ. එහෙමනේ. එහෙමයි. දැන් මේ ඔක්කොම කරන්නේ. ඒතකොට සිතන්නේ දැන් 100ක් 100 පිටගෙන තියෙන. දැන් ඔක්කොම පේන එක තියෙනවා. ඒක හරි. නමුත් දැන් විවේක වෙලාවක් එනව නේද? ගම්ෆියෝ ගෙදර ඇවිල්ලා හරි විවේකයක් එනවනේ මාංශය හරින වෙලාවක් එනවනේ. රාට හරි නිදි ගන්න කලින් හරි එනවනේ. එහෙමනේ. පොඩ්ඩක් හරි අඩු ගන්න ඔය ඔය අඩු ගන්න ඔය පීරියඩ් එකක් ඇරලා සමහරට ඔය කන වෙලාවට හරි නැත්තම් කොහෙට හරි වාඩිච්ච වෙලාවක නැත්තම් වාහනේ යනකොට ඒක පුරුදු වුණාම හැම අවස්ථාවෙදීම වෙනවා. හැබැයි මුලින් මෙන්න මෙහෙම දෙයක් පුරුදු වෙන්න තියෙනවා. ඒ තමයි මේ මේ ධර්මය මෙනෙහි කරන්න ඕන කමක් තියෙනවා. ඒ කියන්නේ මේ මේ ධර්මයේ ගැඹුරු කාරණා ටිකක් තියෙනවානේ. මේ ෂණය විතරයි කියන එක. එහෙමයි. ඒක අපි නිතරම හැමදාම අඩු ගන්න උදේට හරි හවසට හරි අඩු ගන්න රැට නිදි ගන්න කලින් අර අඩු ගන්න බුදු පහන පත්තු කරනවා නම් හරි ඊට පස්සේ හරි මේ ෂණය පවණයි කියන එක සිහි කරන්න කියලා කියන්නේ. මේකට හේතුවක් තියෙනවා. වැටහෙනවද? එහෙමයි. එතකොට ඒක අපිට හැමතිස්සෙම ඔළුවට එන්නේ නැහැ. මේ ෂණය කියලා හැමතිස්සෙම එන්නේ නැහැ නේද? හැම තිස්සෙම එන්නේ නැහැ. එන්නේ නැහැ. සාමාන්‍ය එදිනෙදා කතා කරනකොට මේ ශනේ කියලා එන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම එහෙම දෙයක් ඒ කියන්නේ ධම්මාරම්මණයක් එන්නේ නැහැ. හැබැයි අර සාමාන්‍යයෙන් අර බාහිරට තිබුණු වටිනාකම නම් ටික ටික අඩු වෙගෙන යන බවක් දැනෙනවා. ඒක ඒක ඒක උනේ කොහොමද කියන්න දන්නේ නැහැ. නමුත් ඒක වීගෙන යන බවක් තේරෙනවා නේද? ඒක අපි ඕනවට වැඩි හිතුවේ නැතත් ඒක සිද්ධ වෙනවා දැන්. ඔව් දැන් අර මං පල්ලමට වැටිච්ච වාහනේ වගේ දන්නේම නැතු බාහිර නම් ඇත්ත වෙන්නේ නැහැ කියලා තේරෙනවා බාහිර මේ අපි දකින දේ ඇත්ත නෙමෙයි කියලාත් දන්නවා මේ හිතනවා කියලාත් දන්නවා මේ හිතතන හිතතනක් දෙයක් නැහැ කියන ඒ අවබෝධය තියෙනවා නේ එහෙම තියෙනවා දැන් මම ඒක තමයි දැන් මේ මේ කියන්නේ යන්නේ ඒක නිසා තමයි ඇත්තම ඔබතුමිය නොදන්නවා වුණාට ඔබතුමියගේම අභ්‍යන්තරයෙන් බාහිරයට ටික ටික මිදි මිදි යනවා ඒක දැනෙන්නේ අර ආසවක්ඛ්‍යා ඥානෙ හුඟක් ඒ කියන්නේ මේ මෙතන මේ මේ මේ ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ කෙලෙස් ඡේ වෙන ඥානෙනේ. ඒකනේ මේ ඒකනේ සුගති පරායන වෙන්නේ. එතනින් තමයි සුගති පරායන වෙන්නේ. ඒක හිතන එකක් නෙමෙයි. දැන් අපි කෘත්‍ය වෙනයි. කෘතඥානය කියන එක අපි හිතන එකක් නෙමෙයි. අපිට දැනෙන එකක්. වැටහෙනවද මේ කියන එක? මේ ආරම්භයේ ඉඳන්ම මේ ලොකු ලොකු දෙයක් නෙමෙයි. මම පොඩියට වුණත් අර ධර්ම මාර්ගයේම වෙනවා. එතනක් තියෙනවා. ඒ කියන්නේ Tamanට දැනෙනවා මේ මේ බාහිර එච්චර වටිනාකමක් ඉස්සර වගේ දැන් නැති වෙන එක ඒක කෘතඥාන ඒක හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ ඒකම තමයි ඔය ඔය සෝතාපන්න ඔක්කොම වෙන්නේ ඔය විදිහටම තමයි. ඕක හැබැයි අපි හිතන එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ අපිට ඒක වෙන එකක්. අපිට දැනෙනවා දැන් කම්පණය වෙන්නේ නැහැ කියලා ඉස්සර තරම්. ඒක දැනෙනවා. ඒ කියන්නේ අර අර අර අපි අපි විශේෂ අවස්ථාවලදී කම්පනයක් වෙනවා ඒ කියන්නේ තාමත් ධර්ම මාර්ගයේ අලුත් නිසා. තාම අනුසෝතේ අපි අපිට පුරුදු දේ යනවා. තාම පටිසෝතේ නෙමෙයි අපිට වැඩියෙන් පුරුදු අනුසෝතේ. අපි ජීවිතේ වැඩි කාලයක් කරලා තියෙන අනුසෝතේනේ බාහිර අත්ත කරගත්ත එකනේ. නේද? ඔව් මට කලින් ගාවින්නාන්ස මේ අර ගොඩාක් අර සංවේදී බවක් තිබුණා හැමතිස්සෙම දුක හිතෙන ඒවා එහෙම ගොඩක් අඩු වෙලා අඩු වෙලා ගියා. තව කියන්න. කතා කරන් කවන්න. අර මම අර මම පොතක් ගොඩක් දුරට අර කෝටිසි දේවානන්ද හඳුරන්නේ සතර සතිපට්ඨානය කියලා පොතක් තියුණා. මම ඒක ටිකක් අධ්‍යයනය කළා. මට ගොඩක් හිතන මේ පොත හරි ප්‍රායෝගිකයි කියලා තේරුණා. ඔය අර යම් යම් අවස්ථාවල අර මේ රූපණීය වීමක් ගැන ගොඩාක් හිතන පැහැදිලි කිරීමක් තිබුණා. මේ ඒක මම ගොඩක් අර එතන ප්‍රායෝගික ධර්මයක් ඉන්න මම එතන ගොඩක් අනුගමනය කළා ඒක. ඒ කියන්නේ හැමතිස්සෙම මේ එතන කියනවා ඕනම ක්‍රියාවකදී අර දැන් දැන් අපි හිතමු දැන් කෙනෙක් මේ අපි හිතන ඔය ලව ලස්සන කියන ඇඳුමක් අපිට තියෙනවා. ඒකෝට එතන ඒ බාහිරයේ තියෙන අවලස්සන නෙවෙයි මගේ හිත ඒක තමයි අර මේ නතේ කාමාන චිත්‍රායන ලෝකෝ සංකප්පරාගෝ පුරුසස්ස කාම. අපේ බාහිර නෙමෙයි ලස්සන කැත තියෙන්නේ තමන්ගේම හිතේ කියන එක නේද? තමන් හිතන තැනක් බාහිර තියෙන එකක් නෙමෙයි කියන්නේ. ඔව් ඒක හරි. නමුත් දැන් ඔබතුමීගේ මේ අපිට දැනගන්න ඕනකම තියෙන අත්දැකීමයි. ඒ කියන්නේ දැන් ඔබතුමිය කොච්චර කාලයක ඉඳන් මේ මේ ප්‍රතිපදාව ඔබතුමිය මේ ධර්මයේ හඳුනගෙන මේ බාහිර ඇත්තක් නෙමෙයි කියන එක හඳුනගෙන සිතත් ඇත්තක් නෙමෙයි කියන එක හඳුනගෙන මේ වගේ වැඩපිළිවෙලකට ඇවිල්ලා කොච්චර කාලද? අවුරුද්දක් විතර වෙනවා මේ වගේ වැඩපිළිවෙලක් යන. හරි හරි හරි. හරි හරි. ඒ කියන්නේ දැන් ඔබතුමිය මේ යන පාර හරි. ඔබතුමිය ඔය ඕක ඔබතුමිය වැඩි කල ඔබතුමිය වයස කීයද? මම දැන් 59යි. ඔබතුමිය දැන් දැන් යන යන විදිහ දියුණු වෙනවා කොහොමද? ඒක අපි දැන් ඇත්තටම මේ සුගති පරායන වෙනවා කියන්නේ අපේම අභ්‍යන්තරයේ මේ බාහිර ඇත්ත වුණු ඒ ඒ රාග දේශ මොහ තුනී වීම තුලයි සුගතිය තියෙන්නේ. තුන්සිත පැහැදෙන එක තුලයි තියෙන්නේ. වින කියන්නේ අපි අතින් දෙන දෙයක් නෙමෙයි චේතනාම් භික්කවේ කම්මම් වදාමේ. වින කියන්නේ තමන්ගේ චේතනා කියන්නේ රාග දේශ මොහ තමයි තුනී වීම තුල තමයි ඒ තුන්සිත රාග දේශ මොහ තුනී වෙන එක තමයි තුන්සිත පැහැදෙනවා කියලා කියන්නේ. ඒකම තමයි හිත පිරිසිදු වෙන එක තමයි පින කියන්නේ. අපි මේ අපිට වැඩක් නැහැ අපි ඔය පොත්වල තියෙනවා ඔය එක එක ඒ ඒ මොනවා හරි අහලා තියෙනවා නම් ඒ දේශනා හරි ඒව ගැන අපි කතා කරන්නේ අපි පිරිසිදු ධර්මයේ පැහැදිලි කරනවා අපි නියත සම්බෝධි පරායන වෙන හැටි කෙනෙක් දුගතියට වැටෙන්නේ නැති හැටි කෙනෙක් සුගතියට පිහිටන හැටි අපි නිවැරදිව පැහැදිලි කරනවා ඒ ඒක පිරිසිදුව කරන්න ඕන නිසා අපි මඩගා ගන්න යන්නේ අපි අපි ඒක නිසා වෙන මොකුත් කතා කරන්නේ නැහැ වැටහෙනවනේ ඔව් හිත පිරිසිදු වෙන එක තමයි පින කියන්නේ. පිරිසිදු ධර්මයේ අපි භාවිතා අපි පැහැදිලි කරන්නේ. අපිට බෑ වෙනින් ඒවා කතා කරන්න. අපිට ප්‍රත්‍යක්ෂතාවයක් තියෙනවා. ඒ තුළ අපි දකිනවා අපිට දැනෙන අපි අපි අපි අපි අභ්‍යන්තරයේ දන්නවා මේ මේ අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් අනුව පින කියන්නේ හිත පිරිසිදු වෙන එක වෙන දෙයක් නෙමෙයි. චේතනා කියන්නේ සංඛාරමයි. ඒ චේතනා කියන්නේ සංඛාර සත්‍යයක් නෙමෙයි. අනිච්චාවත සංඛාරය. එහෙම නැත්නම් සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාර සදාගත්ත දෙයක් නිසා බාහිර මේවා මුකුත් නැහැ. අපි හදාගත්ත සිතුවිල්ලක් ඇතුලේ වටිනාකමක් නිර්මාණය කරගෙන මායාවක් ඇතුලේ ඉන්නේ. මා රූපමන්ත විඥානං කියන්නේ ඒකයි. එතකොට මෙන්න මේ මෙන්න මේ පුංචි පුංචි පුංචි දැක්මක් තියෙනවා. ඒක තමයි දර්ශනය තුළ එන්නේ. එතකොට මෙතනදී ඊටම වැඩගත් පින කියන්නේ හිත පිරිසුදු වෙන එක, රාග දේශම තුනී වෙන එක, සංඥාව සුපම වෙන එක, ඔය ඔක්කොම එක වචනයයි. ස්කන්ධේ සත්‍ය දැකීම තුලයි ස්කන්ධයේ උදේවැය දකින්න කියන්නේ ඒ ස්කන්ධේ කියන්නේ අපි හදාගන්නේ අරමුණමයි අරමුණ සිතට එන අරමුණ හැමෝටම අරමුණක් එන අරමුණ තමයි සිත කියන්නේ වෙන දෙයක් නැහැ මේක හොඳට ලියා ගන්න පුළුවන් එතකොට මේ එන අරමුණ ඔබතුමා ඔබතුමිය දැන් ඒ අරමුණ 100ක් තියෙනවා අරමුණු ගැන ඒක හරි අර පාරක හරි ප්‍රතිපදාව හරි දර්ශනය පැත්තෙන් හොඳට පිරිසුදු වෙන්න ඕනේ එතකොට තමයි ප්‍රතිපදාව හොඳට වැඩ යන්නේ දිනුන වෙලා දර්ශනයේ මොන හරි දෝෂයක් තිබ්බොත් එතන ප්‍රතිපදාවෙත් දෝෂෙට එනවා. ඒක පිරිසුදු ඒ අනුව තමයි මේ ඔක්කොම එකටයි යන්නේ. ඒක නිසා තමයි අපි හැමතිස්සම දර්ශනය පොඩක් බලනවා පිරිසුදුද කියලා. ඒ කියන්නේ තමන්ට දැන් තමන්ට දැන් දැන් සංඛාරා එතකොට සංඛාර ලෝකය කියන එක කොහෙවත් තියෙන එකක් නෙමෙයි කියන එක හොඳට මෙනෙහි වෙනෝනේ. ඒක අපි අපි ඒක තමයි කියන්නේ දවස අඩු ගානේ ගාත කියන පහනක් පත්තු කරනවා නම් ගෙදර නිදි ගන්න කලින් හරි අපි කියන්නේ මේ වෙලාවක් ඉස්සලා පුරුදු කරන්න කියලා මේ හිත දර්ශනය දකින්න කියලා. ඒ කියන්නේ අපි අපි එදිනෙදා කටයුතු කරන එක සාමාන්‍ය විදිහට ඒක යන්න දෙන්නේ. ඒ තරත් වෙන්නේ සිහිය පීඨගෙන ෂෙව් එකගෙන අනේ ඒක කාටවත් කියන එකක් නෙමෙයි මේ එකක්වත් කී කී කරනවා නෙමෙයි. නමුත් අපිට අපිට තියෙනවනේ දක්ෂතාවය කුසලතාවය තියෙනවනේ මේ මාර්ගයට. ඒ කියන්නේ යම්කිසි පොඩි කාලයක හරි අපි ධර්මෙ මෙනෙහි කරනවා. ධර්මය කියන්නේ පොත් කියවන එකක් නෙමෙයි. මේ මේ ධර්මතාවය. ඒ කියන්නේ මේ ෂණේ පමණයි කියන්නේ. තොර අතීත සිතුවිලි තරහ මේ මොහොතමයි කියන්නේ මේ මොහොතෙත් එහෙම දෙයක් නැති බව හැම දවසකම මෙනෙහි කරන්න ඕනේ කමක් තියෙනවා. පොඩි වෙලාවක් හරි. ඒක නිතරම මෙනෙහි වෙනවා ඒක පුරුදු කරාම. නමුත් එතනට කෙනෙක් එකපාරටම යන්න බැරි හින්දා තමයි අපි පොඩි දෙන්නේ පොඩි මේ උත්තේජයක් දෙන්නේ මේක අනිවාර්යයෙන්ම පොඩි වෙලාවක් කරන්න කියන එක. අපි කිව්වා කාලසටහන සමහර අය කිව්වා කාලසටහනක් වගේ වෙන් කරගෙන ඔය ගෙවල් වල ඉන්න අම්මලාට අපි කිව්වා බොහොම වෙන් කරගෙන සිත සිතට මෙහෙම ධර්මයේ ධම්මට්ටි ඥානය වැඩෙන ගන්න කියලා වෙලාවක්. ඒ වගේම දැන් සිතට එන අරමුණු දැක දැක මිදි මිදි යන එකත් උයනකොට වැඩ කරනකොට ඒක ගන්න. ඊට පස්සේ අපි කොහොම මුකුත් හිතන්නේ නැති වෙලාවකුත් ගන්න. ඒ කියන්නේ ධර්මයේ ගැන ධර්මයේ ධර්ම මාර්ගයේ ඒවා මේවා ගැන මොනවත් එහෙම බරක් ගන්න නැතුව බොහොම සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක්. ඒ කියන්නේ ආයාසයක් ගන්න, වීරයක් ගන්න නැති වෙලාවක්. ඒක ඒ වෙලාවත් අවශ්‍යයි කියන එක. ඒ රිලැක්ස්යක් අවශ්‍යයි කියන එක. මනසට වද දීලා යන්න බෑ උපාදාන වෙනවා. ඒක දෙයක් හිර වුණොත් ඒකත් උපාදාන වෙනවා. මේක හොඳට ඒකත් උපාදාන වෙන බවක් Tamanටත් 100ට දැනෙන්නත් ඕනේ. මෙතන මේ මේක තවත් මේ එක එකම දේ කරනකොටත් ඒක වෙනවා. මේක මේක බොහොම මේ කියන ඒවා තේරෙනවද කියලා නම් දන්නේ නැහැ. අපි මේක මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඔය ඒක තමයි මේක බොහොම පිරිසුදු කරන්න ඕන නිසා තමයි මේ කියන්නේ. මොකද අපි දන්නවා මේ මේ මේ තේ මණ්ඩි තියාගෙන බෑ තේ මණ්ඩි පුළුවන් තරම් එතන හස් වෙන ක්‍රමයක් තමයි මේ පේන මේ මේ පෙන්නන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ මේ ඒ විවේකව ඉන්න වෙලාව තමයි ගොඩක් මේ අර කෘතඥානය දැනෙන වෙලාව. ඒ කියන්නේ මන්දවිනාසේ මේ නිකන් ඉන්න වෙලාවට ගොඩක් ඒ අර දැන් අවකාශයේදී හා නිකන් සාමාන්‍යයෙන් බලාගෙන ඉන්නවා මට එහෙම මොනවද සිතුවිලි එන්නේ මේ අර ඒ රූපාරෝමිය අර ඒ එතනත් කරන්නේ මෙනෙහි කිරීමන්නේ එතරම් කරන්නේ මෙනෙහි කිරීම. මේ කියන්නේ ඒක නෙමෙයි විවේකය කියන්නේ. විවේකය කියන්නේ මුකුත් මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි කරනවා නම් ඒ අරමුණු දකින්න එකක් නෙමෙයි. ඒ කියන්නේ මිශ්‍රණය පමණයි කියලා අර අර අර දර්ශනය මෙනෙහි කරන්නේ. දර්ශනය පිරිසුදු කරනවා කියන්නේ දර්ශනය Tamanට කොතනකාරී එතකොට එතකොට ඒක නැවත නැවත රිෆ්‍රෙෂ් වෙනවා. ඒ කියන්නේ අලුත් වෙනවා. ඒ කියන්නේ ඒක නැව ඒක Tamanගේ ඒක ප්‍රබාස්වර වෙන්න හේතුවක් වෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ ඒකම තමයි ඊට පස්සේ උත්තේජයක් කියන්නේ හිත දකින්න තැනේදී පවර් එකක්. ඒ කියන්නේ පන්නරයක් එන්නේ. ඒ කියන්නේ හිත දකින්න මේ ශක්තිමත් ගමනක් යන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අර අර දර්ශනය මේ ඒ කියන්නේ අපි අපි කියන්නේ මේ දැන් මෙතන මෙන්න මෙහෙම අවස්ථා කීපයක් මේ කියන්නේ. අතර මේවා එක විදිහක් කියන්න බෑ අර බුදුහාමුදුරුවෝ අතරම අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අර කමඨාන් දෙන්නේ අර දැන් බුදුන් වහන්සේ කමඨාන් දෙනකොට අපි කෙනා කෙනාට කෙනා කෙනාට එකකට එකක් වෙනස්. වැටහෙනවනේ. එකකට එකක් වෙනස්. ඒකට හේතුව තමයි ඇත්තටම දැන් මේ කියන ඒවත් ඇත්තටම අපි කියන්නේ කෙනා කෙනා සකස් කරගන්න කියලා තවත් ඒ කියන්නේ. ඒ කියන්නේ එයාගේ විදිහට හදාගන්න කියන එක. ඒවා ඊට පස්සේ අපිත් එක්ක කතා කරත් කමන්නේ ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා. නමුත් අපි මෙන්න මේ විදිහට ඒවා වෙනස් කරගත්තා. ඒකෙන් අපිට තේරුණා මේ පහසුවක් තියනවා කියලා අන්න එහෙම කතා බහ කරන්න. අපි නීති දාන්නේ නැහැ. ස්වාමිනාස මම ගම්පහ ඉන්නේ සූම් සාකච්ඡාවක් එහෙම නැද්ද එහෙම? මේ මේ මේකෙන් සූම් සාකච්ඡාවක් තමයි. මීට වැඩි සූම් කරන්න ගියොත් අපි සූම් වෙලාම යනවා. ඒක දන්නවා. ගොඩක් අය සූම් කරගෙන ගිහිලා සූම් වෙලාම ගිහින් තියෙනවා. ඉතින් මේ මේ සත්‍ය ධර්මයක් සූම් කරන එකත් ලේසි නෑ. දැන් මේ තියෙන දෘෂ්ටි කාන්තාරයක් ඇතුලේ සත්‍ය ධර්මයක් කරනවා කියන එක එලි කරනවා එලියට ගන්නවා කියන එක දැන් මේ එලියට ගන්න එපයි මේක. දැන් ඔබ ඔබතුමිය බලන්න තෙරුවන් සරණ යන්න මේ මේ මේ විදිහට කතා කරන කී දෙනාද ඉන්නේ කියන්නේ කවුරු හරි ඉන්නවද කියන්නේ? අපි නම් දන්නේ ඉන්නවද එහෙම? මට කලින් අර මම කලින් අර මෑණි කෙනෙක් හම්බුණා ඔය ස්වාමීන් වහන්සේ දේශනා කරන කරුණුම මට ගොඩක් ලැබුණා මේ මෑණියන් වහන්සේ. ඔව් ඒ දැන් අත්‍තරම එහෙම කියනවා නම් හොඳයි. ඒ කියන්නේ අපි කියන්නේ මේව අහලා හරි කියන්න. එතකොට මේව හැමෝම කියනවා නම් හොඳයි. ඒ කියන්නේ මේ මැටිපිල්මයක් නෙමෙයිනේ අපි කියනවනේ මේ බුද්ධ කියන්නේ අමතිතකම සිතුවේ වලින් මිදුණු තැන බුද්ධ ස්වභාවයනේ තියෙන්නේ. ඒ ස්වභාවයට මේ අවදි වෙන්න උත්සාහ කරන්නේ බුද්ධ හැමෝම බුදුසිතනේ මේ අවදි කරන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකෙට හෙළි කරේ. අතරම මේ භව නිරෝධය කියන්නේ මේ බාහිර දෙයක් නැති බව දකින්න තැන තුල සිතුවිල්ලම තමයි මෙතන මිදෙන්නේ. බාහිර දෙයක් කියලා ගන්න ඒකේ ප්‍රතිබිම්බයක්ම තමයි සිත කියන්නේ. ඒතර භව නිරෝධය කියන තැනම තමයි සිතින් මිදීම තියෙන්නේ. චිත්ත විමුක්තියක් තියෙන්නේ. ඉතින් මේ මේ මේ ප්‍රතිබිම්බයක් තියෙන්නේ. එතකොට මේ මේ ඒකම තමයි භව නිරෝධය කියන්නේ. බෞද්ධ කියන්නේ. සංඥා නිරෝධයක්ද වෙන්නේ එතනට? නෑ මේ සංඥා සංඥාව කවදා එහෙම වෙන්නේ නෑ. ඒක ඒක සංඥා අபிසංකරණ නිරෝධයක් වෙන්නේ. මේක පිරිසිදුවට මෙත්තනයි න සන්න සන්නි න විසන්න සන්නි නොපියා සන්නි න භූත සංඤ්ඤය කිව්වට බුදුන් වහන්සේ සංඥාවක් නැත්තේ නැහැ කියන්නේ නැහැ මහණෙනි කියලා කියනවනේ සංඥාවකුත් තියෙනවා මහණෙනි කියලා කියනවනේ එතකොට මේ කියන්නේ අවදිය ගැන මේ කියන්නේ සිතුවිල්ල මිදුණු තැනක් ස්වභාවයක් කියන්නේ එතන අபிසංකරණ වෙන්නේ නැති ස්වභාවයක් කියන්නේ. දැන් සිතුවිල්ල මේ දැන් ලුණු රහ කියන එක දැනීමන්නේ නේද? දැනීමන්නේ. එහෙමයි සාරි. එතකොට එතන ලුණු කියන එක දැනෙන එක සංඥාවක් නෙමෙයිද? සංඥාවක් නේද? දැනගන්න දැනනවා නම් ඒක සංඥාවකින් පෙන්වන්න වෙන්නේ. වේදනා සංඥානේ. 아무ත් එතන සිතුවි එතන සිතක් පනවන්න බැරි වෙනවානේ. ඒකට හේතුව නාම රූප නැහැනේ. නාම රූප නැහැ. ඒ කියන්නේ එතනට ශබ්ද නැහැ. එතනට ගන්ධ රස ඒවා ඒවා ආයතන නැහැ. ආයතන වලින් මිදුණු ස්වභාවයකත් මේ සංඥාවක් නැහැ කියන්නේ නැහැ මහණෙනි කිව්වට එතන අபிසංකරණයක් නැහැ. දැන් සාමාන්‍ය ස්වභාවය තමයි මෙතනින් එනකොට රුප්පණයක් රුප්පන්තිකව ආසෝ රූපං වදේති කරන මේක අபிසංකරණයන් නිසා තමයි රූපයක් හැදෙන්නේ. ඒ කියන්නේ රූප දැන් මදුපිණ්ඩික සූත්‍රයේ රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති කියන එක තමයි අපි ජීවත් වෙනවා කියන්නේ. නමුත් චිත්ත විමුක්තිය කියන්නේ ඉතින් මේවා ගැඹුරුයි තේරෙනවද දන්නේ චිත්ත විමුක්තිය කියන්නේ අபிසංකරණ වෙන්නේ ප්‍රපංච මඤ්ඤණා නැහැ. ඒකට හේතුව තමයි ඒ සංඥා ඒ ඒ දැනීම සිතුවිල්ලකට ගන්න බෑ. නාම රූප නැහැ. මේක අති ගැඹුරුයි මේ කියන එක. එතන තමයි අපේ භව කතර තියෙන්නේ. අපි මේ අපි මේ ඉවහල්ලන්නේ හොයන්නේ මේ ආත්මයක් නෙමෙයි. මේ ඉවහල්ලන්නේ හොයන්නේ මහා සසරක අවසානයේ කරන රේඛාව. වැටහෙනවද? එතනින් ගලවන්නයි උත්සාහ කරන්නේ. බුදුන් වහන්සේ ඇත්තටම දැන් ඉන්න විශේෂඥ වෛද්‍යවරු ගැන කතා කරනවා නම් අති විශිෂ්ට වෛද්‍යවරයෙක්. ඒ කියන්නේ මේ ඒ ඔපරේෂන් එක කරන්නේ මුළු සසරෙම ගලවන්න. ඒ ඔපරේෂන් එක අபிසංක අபிසංකරන වුණොත් යනවා දිගටම. ආයි ආයි සතෙක්ගේ කුසේ හරි සකස් වෙන සංඥා ස්වභාවය අනුවයි. වැටේනවද? සංඥා අபிසංකරන නිරෝධයකට සුකුම වෙලා යනවා කියන්නේ එතන කෙනෙක් ඉන්නවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ අර බුදුන් වහන්සේමයි මේ පනවන්නේ. මැරිලත් නෑ. ඒකයි කියන්නේ නසන්න සන්නි. සංඥාවක් නෑ කියන්නත් බෑ. න විසන්න සන්නි. නොපිය අසන්නි. නිබ්බූත සංඥා. ඒ කියන්නේ එකම අර අරුප ධානවල වගේ එකම සංඥාවක් තියෙනවත් නෙමෙයි. සංඥාව නිරෝධ කරගෙන එහෙම එහෙම එකම සංඥාවක් ඉන්නේකුත් නෙමෙයි මේ. එතකොට මැරිලත් නෙමෙයි මරණව සංඥාවක් නැහැ. මැරිලත් නැහැ. කොමා වෙලත් නෙමෙයි. ඒ කියන්නේ මෙතන ඒ කියන්නේ සිහි මුර්ජා කළා සිහි නැති කරාමත් අපිට එහෙම සිතක් නැහැනේ. දැන් දැන් මේ මේ නිවන පෙන්වන්නේ වැටේනවද? එහෙමයි සර්. මේ නිවන ගැන කතා කරන්නේ මේ අවදි කරන්නේ නිවනට. මේ මේක සාන්දිටික ධර්මයක් පච්චුප්පන්න ධර්මයක් මේ මොහොතේම නිවන් නිවන් මේ නිවන ඔය සිහිය අවදි වෙනවා කියන්නේ ඔය නිවන ඔය නිවන් දකින්න එක ලේසි නෑ ඒකට හේතුව මේ මෙතන මේකට බාධා වෙලා තියෙන සිත සිතුවිලිම වැහිලායි තියෙන්නේ සිතුවිලි තියෙන්නේ රාග දේශ මොහ නිසායි ඒ මේවා එකට එකක් ඒ කියන්නේ මේක මහා ගුලියක් මේක අවිලා මේක මේක අපි කියන එක එක විදිහට මේක අපි කියනවා මේක මේක මේක ඇත්තටම මේක විශාල යුද්ධයක්. මේ හිත හරියට මේ යුද්ධේ පටන් ගත්තොත් කවුරු හරි තමයි ඒක හරියටම දැක්කොත් ඒක හරියට මෙයා කරගෙන ගියොත් තමයි ඒක යුද්ධයක් වෙන්නේ. ඒ ඕක යුද්ධයට ගිය කෙනෙක් නැත්ත විතරයිනේ යුද්ධයක් තියෙන්නේ. යුද්ධයට ගිය නැති කෙනෙකුට යුද්ධයක් නැහැනේ. ඒ වගේ මේ අත්තානුදිට්ඨිය ඌහච්ච කියන එක මච්චු රාජා නපස්සති කියන එක විශාල යුද්ධයක්. ඒ පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ යුද්ධේ යුද්ධයට යන්න කලින් මුලින් අර තියෙනවා ඒ කියන්නේ මේ යුද්ධේ මූලික කොටස් ටික තමයි පූර්ව භාග ප්‍රතිපදාවේ තියෙන්නේ. ඊට පස්සේ තමයි මේකේ එන්නේ සත්‍ය ඥානේ බුදුනාහසේ දේශනා කරනවානේ. සත්‍ය ඥානේ ඇති හුටයි කෘත්‍ය ඥානේ කියලා. මේ සත්‍ය ඥානේ නැතුව කිසි කෙනෙකුට බුදුන් වහන්සේ කරන්න දෙයක් පනවන්නේ ඒක හිත දකින්න කලින් බුදුන් වහන්සේ පෙන්නනවා. ඒ කියන්නේ දැන් මේ අනිත් ආගමක කෙනෙකුට කියන්න පුළුවන් ආ මට මට හිත පේනවා. ආ මං හිත දකිනවා. ඒ වුණාට මම බුද්ධ ධර්මයන් නම් දන්නේ නැහැ. හැබැයි ওই සිතුවිල්ල නම් අපිටත් පේනවා. අපිටත් තේරෙනවා එහෙම දෙයක් බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඒකට හේතුව තමයි සත්‍ය ඥානය කියන එක. බාහිර ඇත්තක් නෙමෙයි හිතක් සත්‍යයක් නෙමෙයි මේ හැදෙන හැටි හේතුම් පටිච්ච සම්භූත හේතු නිරුද්ධා නිරුද්ධති කියන මේ මේ භූත වෙනවා කියන එක බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ. භූත වෙනවා කියන එකේ දෙයක් නැහැ. පොත කියලා දෙයක් නැහැ. මිසි කියලා දෙයක් නැහැ. ඇත නැත අන්ත නැහැ. දෙකයි මධ්‍යම මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඒකයි මධ්‍ය ඥානං කියන්නේ. ඒ කියන්නේ මෙතන ප්‍රවාහයක්. ප්‍රවාහයක දෙයක් නැහැ. මේ හේතුන් පටිච්ච සම්භූත හේතු නුජ්ජා නිරුද්ධ. මෙතනම ඒ කියන්නේ මේ මේ එකක් දිහා බලන් ඉන්නකොට විශාල චිත්තක්ෂණ ප්‍රමාණයක් මේක ස්පාක් වෙවි ස්පාක් වෙවි යනවා. ඒ කියන්නේ මෙතන ඒක අපිට එහෙම කිව්වොත් ඒක තවත් න්‍යාය වෙනස් වෙනවා පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ මේ මෙතන මෙතන ප්‍රවාහයක් ගඟ ගලනවා වගේ. ගඟ කියන්නේ දෙයක් නෙමෙයි. ගඟ කියන්නේ ගලනවට. වැටෙනව නේද? වැස්ස කියන්නේ දෙයක් නෙමෙයි. වැස්ස කියන්නේ වර වර ප්‍රවාහයට බිඳු වැටෙන ප්‍රවාහයටයි. ඒතර මේක තමයි උපමා. මේ අපි දකින්නේ මොකද්ද කියන එක. ඒ කියන්නේ හුලඟ කියලා කාටවත් නාමය රූපයක් පෙන්වන්න බෑ. හුලඟ කියලා එහෙම දෙයක් නෑ. වැස්ස කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ ගලනවට. අර ගඟ කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ ගලනවට. ඒක රූපකින් පෙන්වන්න බෑ. ඔය අඳින එකේ තියෙන වතුර එහෙම දෙයක් නැහැ. ඒ රූපයකට ගන්න බෑ. නාම රූප නැත්තේ ඒකයි. හැබැයි මේ සිත කියලා දෙයක් නැහැ. මේක කිව්වට තේරෙන්නේ නැත්තේ මේක ආත්මීය දිදියකට අපි බලනවා. අපි මේක අපි මේක හිතන්නේ හිතින්නේ. දැන් හිත ආත්මීයයිනේ. ඔන්න ඔතරයි ගැටලුව තියෙන්නේ. ඒක සවිඥානික මනසක් අපිට තියෙන්නේ කොහොමද? ඒක ඒකෙන් මේක දකින්න නම් ඒකටම අදාළ කෝණකින් බලන්න ඕනේ. අර අවිඥානික කෝණකට යන්න ඕනේ. ඒක පෙන්වන්න තමයි අපි පොඩි දරුවට ගෙනියන්නේ. එතනට ගෙනිහිලා අපි පෙන්වන්නේ මේ ශබ්දේ වර්ණයි එකතු වෙන එක භෞතික පැත්තක් පෙන්වනවා. එතකොට පෙන්වනවා ආත්ම කතාවකින් නෙමෙයි යන්නේ ධර්මයේ සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්නේ. එතකොට පැහැදිලි කරන්නේ මෙතන ටර්බයින් එකක් පෙන්වනවා බයිසිකල් ඩයිනමෝ. පෙන්නලා පෙන්නනවා එතනම ශක්තිය ඇති වෙන්නේ කියලා. කොහෙන්වත් ආවේ නැහැ කියලා එතනම ලයිට් එක පත්තු වෙන්නේ ටයර් එක කරකෙන්නේ කියලා. ඒ උපමාව ගන්නේ මේ මේ ආලෝකයක් ආලෝකයක් නිසා එන ස්පාර්ක් එකක්. වර්ණ ඒ කියන්නේ පටිගේ. ඒ කියන්නේ මෙතන කිරණයක්. එතකොට ඒ විදිහට පැහැදිලි කරාම ආත්ම කතාවක් නැහැ. ඒක අනාත්ම විදිහට පැහැදිලි කරා. භෞතික විදිහට. ඒ කියන්නේ කිරණයක්. කිරණයක් තමයි පටික සම්පස්සේ තින්න සංගති පස්සෝ කියන්නේ. එතකොට මනසට එන කිරණයක්. එතකොට පටිඝ සම්පස්සේට අධිවචන සම්පස්සයක් කියන්නේ ඔක පරිවර්තනය වෙනවා සිතුවිලි වලට. ඒ සිතුවිලි කියන්නේ අර වර්ණ සබ් වර්ණ ශබ්ද ගන්ධ මේවා ස්පාක් වෙලා ඒ ඇතිවන විද්‍යුත් ඒ ඇතිවන මිලිවොට් පහක වගේ අර රුප්පණය ඉද්දීම ගැස්සීම තිගැස්සීම ඒ ඔය වගේ දේවල් තමයි අපිට කියන්න වෙන්නේ. ඒ කියන්නේ ඒතර කරන්ට් එකක් වගේ එකක්. එතන තමයි සිත කියන්නේ. ඒකට හේතුව ඒක දැන් ඒක තියෙනවා වගේ දැන් එකක්. ඒක මේ මේ දැන් අපි කියන චුම්බක ශක්තිය. අපි කියන විද්‍යුත් ශක්තිය. අපි කියන මේක තාප ශක්තිය. අපි කියන මේක මේක අපි කියනවානේ මේක අර ශබ්ද මේක තරංග ශක්තිය. ඒතකොට මේක මේ මොනවා කියන ගියත් ඒ ඔක්කොම බැලුවම ප්‍රවාහයක්. ශබ්දය කියන්නේ ප්‍රවාහයක්. දැන් ඔක්කොම කියන්නේ තරංග වලින්. දැන් මෙතන සිරස අල්ලනවා වගේ කතාවක් මේ. ඒක කොහෙන්ද ආවේ කියන වගේ එකක්. ඒ කියන්නේ මේ හැමතැනම සිරස දෙරණ හැම එකක්ම තියෙනවා අපිට පේන්නේ. නමුත් ඒ ඔක්කොම තරංග ස්වභාවයක්. ඒ කියන්නේ ශක්ති ස්වභාවයක්. ඒ හැමතැනම තියෙන එකක්. ඒ කියන්නේ එකම ස්වභාවය හැමතැනම දැන් මේක අර අර ඒරියල් එකෙන් අර ලොකු තිරයකට ගන්නවා වගේ එකක්. එතකොට මෙතන මේක කොහොමද මේක මෙතනට ආවේ කියලා බැලුවාම එහෙනම් මෙන්න මේ වගේ මේක මෙන්න මේ චිත්ත ශක්තිය කියන්නේ ඒ තරංගයක්ම තමයි. තේරෙනවද කියන්න නම් මන් අපිට දෙන්නේ නැහැ. අපිට තේරෙන අපිට දැන් තේරෙන එක අපි කොහොම හරි මේක එළියට වචන වලට ගන්න එපයි. එළියට අරගන්න එපා. දැන් අපි අභ්‍යන්තරේ මේ මේක එළියට ගත්තේ නැත්නම් බුදුන් වහන්සේත් මේක කොහොමද දේශනා කරන්නේ කියලා සෑහෙන උත්සාහ කළානේ මේ ඒකට මේ සූත්‍ර කන්දක් තියෙන්නේ. එතකොට අපිටත් ඒ වගේ අසරණකමක් තියෙන බුදුන් වහන්සේත් අසරණ පෙන්නනවානේ. බුදුන් වහන්සේ පෙන්නනවානේ මේක කියන්නේ කොහොමද කියලා. එතරම් එහෙම තියෙනවා. ඒ කියන්නේ මේක භාෂාවට ගන්න බැරි භාෂාව අසරණයි. භාෂාවේ අන්තයක් තියෙනවා. දැන් පොත කියපු ගමන් තියෙනවා. මේ ප්‍රාණ කිව්වොත් තියෙනවා. කියන හැම වචනෙම තියෙනවා. හැබැයි නැති එකක් කියන්න වෙන්නේ. මේ ධර්මයේ කියනවා කියන්නේ නැති එකක් කියන්න වෙන්නේ. මේක අනාත්ම ධර්මයක්. මේක බොරු කරන්න බෑ. ශුන්‍යතා පටිසංයුක්ත දේශනා කියන්නේ මේක අනාත්ම ධර්මයක් දේශනා කරා. මේ බුද්ධ ආගමයි කියලා බුද්ධ ධර්මයි කියලා එක එක ඒවා ගොඩක් අටවගෙන ඒවා කතා කරන එකක් අපි කරන්නේ නැහැ. අපි කරන්නේ මේ සැබෑ ලෙසම ඒ සැබෑම ධර්මයේ සැබෑම ධර්මයේ කියන්නේ දෙයක් නෙමෙයි ඉදප්පච්චතාව. පටිච්ච සමුප්පාද ධම්මේසු ධම්මං කියන්නේ පටිච්චසමුප්පාද කියන්නේ දෙයක් ඇති බව. ඔක හරිය තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඇතිකල්ලි මේ වේ කියන එක තේරෙන්නේ නැහැ. මේ නැතිකල්ලි මේ නොවේ, මේ පිටුරු මේ වේ, මේ නතුරු මේ වේ. ඒතර බුදුන් වහන්සේ අර හැම ආගමකම හැම දැන් නිගණ්ඨයෝ බ්‍රාහ්මණයෝ හැමෝම ඇත නැත. මරණට පස්සේ ඉන්නවද? නැද්ද? ඕකයි අහන්නේ බුදුන් වහන්සේගේ. බුදුන් වහන්සේ ඇත කිව්වත් වැරදි, මහණේ නැත කිව්වත් වැරදි කියලා. ඒ බුදුන් වහන්සේ අන්තයක් පෙන්වන්නේ නැහැ. හැමතැනම පෙන්වන්නේ නැහැ. එතන විතරක් නෑ මේ ධර්මත ධර්මයේම එහෙම අන්තයක් නෑ. ධර්මයේම අන්තයක් නෑ කියන්නේ අපි අන්තෙක ඉන්නවනේ. අපිට මේ පේන්නේ කවුරු හරි කියයි. ඔය පේන්නේ. ඔය තියෙන්නේ. දැන් ඔබතුමා තියෙන්නේ. ඔය ඔය තියෙන්නේ. දැන් කවුරු හරි කිව්වොත් එහෙම මේ ධර්මේ නම් එහෙම ඒවා නෑ කියලා. ඊට පස්සේ ඔයාට පිස්සුයි කියන්නේ. මේ ඔක්කොම තියෙනවනේ කියයි. එතකොට එයාට අපි කියන්නේ කොහොමද? බල්ලා අර පොකුණට එබුණාම තියෙනවා. හැබැයි බල්ලා පස්සට ගිහිල්ලා තිතන් ඉන්නවා තියෙනවා කියලා. බව බල්ලා එබෙනකොට තියෙනවා. ආයි බල්ලා පැත්තට ගියාම හිතන් ඉන්නවා අරකේ තාම බල්ලා ඉන්නවා කිය. මේ වගේ අපි අස් සරනකොට ලෝකේ තියෙනවා. අස් වහනකොට ලෝකේ නැහැ. මේ උපමාවක් පෙන්වන්නේ. ඒ කියන්නේ මේ විඥාන කියන එකත් කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මේ දැන් ස්පාක් වෙනකොට ශක්තිය එනවා. ආයි ස්පාක් නොවනකොට ඒ කියන්නේ මේ શબ્දයක් වුණත් මොකක් හරි අපිට පෙර සංඥාවක් එනවා කියන්නේ මේක අර වේගයෙන් මේ මේක විශාල වේගයක්. ඒක තමයි මේ ප්‍රවාහයක් කියන්නේ. සිත කියලා දෙයක් නැහැ. සිත කියන්නේ ප්‍රවාහයක්. ගලනවට. ගඟ කියලා දෙයක් නැහැ. ගඟ කියන්නේ ගලනවට. ඒක ප්‍රවාහය. මේක අවබෝධ කරොත් දෙයක් නැති බවයි අවබෝධ කරන්නේ. ඒකයි ශුන්‍යතා පටිසංයුත දේශනා. ඒකයි මේක අනිමිත්තයි. නිමිති නැහැ. දෙයක් නැහැ. ශුන්‍යතයි. ශුන්‍ය කියන්නේ දෙයක් නැහැ. අප්‍රණීතයි. එතකොට කොහෙද තියෙන්නේ මේකේ මේකේ ඇලෙන්න දෙයක් කොහෙද තියෙන්නේ? ගම් එකක් ප්‍රණීත වෙන්නේ කොහෙද? ඇලෙන කරන එකක් නැහැනේ. ඔන්න ඕක මෙනෙහි කරන්න ඕනේ. ඕක ඕක දැන් ඕක කොච්චර දුරට ඒ ඒකත් ඒ ඒ මෙනෙහි කිරීම තුලම රාග දේශ මොහ තුනී වෙන එකක් සිද්ධ වෙනවා. ඒකයි එහෙම කියන්නේ. මෙතන අපිට වැදගත් වෙන්නේ රාග දේශ මොහ තුනී වෙන ගමනයි සුගතිය. සුගති පරායන වෙන්නේ. බුදුන් වහන්සේ ඒකයි මෙච්චර දෝ සූත්‍ර දේශනා ගොඩක් ගොඩ ගැහෙන හේතුව. ඒකට ඒක හේතුව මේ මහණෙනි කිය කිය හැමතිස්සම බුදුන් වහන්සේ මදුපිණ්ඩික සූත්‍රය ගත්තත් මහනිදාන සූත්‍රය ගත්තත් බ්‍රහ්ම නිමන්ත්‍රණ සූත්‍රය ගත්තත්, කේවට සූත්‍රය ගත්තත්, ස්කන්ධ සූත්‍රය ගත්තත්, උපාසාර මේ හැම එකම සංඝයා වහන්සේලාට දේශනා මේ මේ බුදුන් වහන්සේ කොහෙවත් නැහැ අත් දෙක තියාගෙන මෙහෙම ඉන්න කියප එක. ඒක පස්සක තවස කරපු නිගණ්ඨ ධර්මයේ විතරයි තියෙන්නේ. හැබැයි මේ ධර්මය අවබෝධ වුණාමත් එවැනි ස්වභාවයක තමයි අවසානයේදී මේක අපි කියන්නේ නැහැ ඒක ධර්මම. ඒක ඉස්සරහට තියෙනවා අපිට ලොකු පැහැදිලි කිරීමකුත් කරන්න. ඒ කියන්නේ එතරම් අපිට ඒ කියන්නේ මේක එකක්වත් එපා කියන්නත් බෑ. ඒකට හේතුව මේ කෙනාට කෙනාට ගැළපෙන ඒවා තියෙනවා. ඒ කෙනා කෙනා ඒවා හඳුනා ගන්න ඕනේ. කෙනෙකුට ඒක අපිට කියන්න ඒක එහෙම දැන් මේ කතා කරන්න හරිම අපහසු වෙනවා. එක්කෙනෙක් එක කතා කරනවා නම් ඒකයි කිව්වේ මේ ඒ කෙනාට අදාළවම කතා කරන එක හරි. ඒකයි අපි ගොඩක් වෙලාට ওই දුරකථන ඒ වගේ ක්‍රමයක් හොඳයි කියලා හිතුනේ. මොකද මේක එහෙම නැතුනොත් මේක සත්‍යක්. මේ සත්‍යයත් එක්ක ගැටෙන්න පුළුවන් විශාල ප්‍රමාණයක්. මේ සත්‍යයත් එක්ක ගැටිලා කාටවත් ඒ ඒ ඒ බොරුවක් ඇත්ත කරගන්නත් බෑ. කවදා හරි ඒ සත්‍යම තමයි එළියට එන්නේ. නමුත් ඒකට එකපාර ලොකු කුණු කුණු ගොඩ කුණු කන්දක් දාන්න පුළුවන්. කුණු කන්දක් දැම්මයි කියලා කොච්චර තර්ක කරත් වැඩක් නැහැ. මේක අතක්කවචර ධර්මයක්. සත්‍ය සත්‍යමයි. ඒක අවබෝධ කරගන්න එක මේක ලුණු කන්න දෙනවා වගේ දෙයක් අපි කරන්නේ. මෙන්න මේ ලුණු ටිකක් තියෙන මෙන්න මේක කාලා බලන කොට යාට තේරෙනවා. දැන් ඔබතුමියට චුට්ටක් හරිය ලුණු වහ දැනෙනවා. ඔබතුමිය දන්නවා මේක මේක මේකේ මේකේ එහෙම දෙයක් මේක දැනෙනවා. දැන් දැන් ඇත්තටම ගොඩාක් කේන්ති ගිය මේ මහත්මේ කතා කළා කිව්වා පුදුමාකාර විදිහට මේ ආර්යයන් වහන්සේ කේන්ති ගිහිලා වර ගෙදරිනුත් එපා වෙලා එහෙම හිටියේ නමුත් ආර්යයන් වහන්සේ ඔබ ඔබ වහන්සේගේ මේ ධර්මයේ මම ප්‍රායෝගිකව දකින්න ගත්ත ඒ මොහොතේ ඉඳලා පුදුමාකාර පරිවර්තනයක් වීගෙන යනවා ගෙදරත් දැන් හරි වෙනස් වෙලා දැන් හැමෝම එකතුතුයි මේ ඔක්කොම ප්‍රශ්න ඉසදීගෙන යනවා මට ඒකට ස්තුති කරන්න හිතෙන නිසා මේ ගත්තේ ආරයන් වහන්සේ කියලා ඒතර අපිට තේරෙනවා එයාට ධර්මේ එයාට ප්‍රත්‍යක්ෂයි. ඒ තමයි එයාට කවුරුත් කියන්න ඕනේ ඊට පස්සේ මේ මේ මේක ගැන කාටවත් මුකුත් කියන්න ඕනේ එයා දන්නවා එයා එයා දන්නවා දැන් ඒක ප්‍රත්‍යක්ෂයි. එයා දන්නවා ඒක තමයි මේ කෙලෙස් අපි අපිට ඕනේ අපි කියන්නේ ඔබතුමීටත් ඔබතුමීගේ කෙලෙස් ෂෙයා කරන ආකාරය. අපි අපි කියන්නේ එතට 100 පිහිටාරන කියලා. අපි කියන්නේ ආස්වාක්ඛ්‍යා ඥානය කියන එක. මේ ලොකු වචනයක් කියලා හිතන්න එපා. තමන්ටම මේ බාහිරට ඉස්සර වගේ ඇලෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. ඒක දැනෙන එක සිතුවිල්ලක් නෙමෙයි කියලා කියන්නේ. එතකොට බොහොම පිරිසුදුවට මේ ඔබතුමීට මේක බොහොම මේ බොහොම මේ බොහොම පරිස්සමෙන් ලියලා දෙන්නයි බලන්නේ. ඒ කියන්නේ මෙතන මේ මෙතන එතකොට Tamanට දැනෙන්න ඕනේ මේ මේ ආශ්‍රව කෙලෙස් ඡය වෙන එක තමයි ආසවක්ඛ්‍යා ඥානය තමයි. එතකොට ඒ ඒ වචනේ ලොකු කියලා ගන්නත් එපා. ඒක තමයි අර බාහිරට අර යන් අර ඉස්සර තරම් අර මිදි මිදි යන තැන අර රාග දේශ මොහ තුනී වෙන ස්වභාවයක මහා සාන්ත ස්වභාවයක් ටික ටික වර්ධනය වෙනවා. හරි නේද කියන එක? එතකොට එතන තමයි වැදගත්ම වෙන්නේ. ඒකයි කියන්නේ ඒක තමයි කෘතඥානෙ. එතනින් තමයි අධිගම එතනින් තමයි අධිගම එතනින් තමයි දිනුන. හැබැයි ඒක සිතුවිල්ලක් කියලා හිතන එකක් වෙන්න බෑ. මේව හිතන ඒවාට අපි කොහෙත්ම තනක් දෙන්නේ නැහැ. අපි කතා කරන කෙනෙකුට හිතලා කිය කිය යන ඒවාට අපි තැනක් දෙන්නේ නැහැ. අපි ඒවා ඊට පස්සේ අවුස්සනවා යාගෙන්. ඒක අපිට අපි දන්නවා එයා ඒක හිතලා ගොතලා කියන්නේ කියලා. එතකොට අපි එයාට ඒ ඒක නැවත නැවත ප්‍රශ්න කරලා එතනින්ම යාව ගන්න බලනවා ඇත්ත ඉස්සරහට ගන්න බලන. එතකින් යා ගොඩේ නැති නිසා. එතන හංගන හංගනකම් ගොඩේ නැති නිසා. අන්න ඒ වගේ තමයි. එතකොට මෙතනදී දැන් ඔබතුමියට નિરાයාසයෙන් පේන ස්වභාවයේ ප්‍රමාණිකුත් තියෙනවා. ඒක හරි. එතකොට ඔබතුමිය ඇත්තටම ඔබතුමිය අර අර ධම්මානුධම්ම ප්‍රතිපදාව එහෙම නැත්නම් ධම්මට්ඨි ඥානෙ එහෙම නැත්නම් මේ දර්ශනය මෙනෙහි කරන එක හරිම හරිම අපි දකින්නේ හරිම පැහැදිලි කිරීම එක තමයි මේ දර්ශනය පිරිසුදු කරන එක. ඒකට පොඩි ඒකට ඕනකමක් කරන්න ඕනේ කියන එක. ඒ වෙනුවෙන් ධර්ම ශ්‍රවණය කරත් කමන ධර්ම ශ්‍රවණය කරලා යම්කිසි ඒකටත් යම්කිසි කාලයක් තියලා දැන් අපි අර ඔබතුමිය නම් අපි අපි දකිනවා ඒ බුද්ධිමත් ඒක නිසා ඔබතුමිය එහෙම දිගටම ධර්ම ශ්‍රවණය කරන තැනකම නැති බව අපි දකිනවා. ඒතකොට ඒ ධර්ම ශ්‍රවණය කරන එක එක්තරා ඒ කියන්නේ හැමතිස්සම කරන්න ඕනි කියලාත් නෑ. Tamanට ඒකට යම්කිසි කාලයක් තියෙනවනම් ඒ ධර්මෙ මෙනේ ඒ ශ්‍රවණය කරන්න එතනත් අර දර්ශනේ පිරිසුදු වීම සිද්ධ වෙනවා. ඒ වගේම මාර්ගය පිරිසුදු වීම සිද්ධ වෙනවා. ඒක වැදගත් වෙනවා. ඒක පොඩි කාලයක් හරි පැය භාගයක් හරි අපි ගොඩක් රටවල දේශනා දික් කරන්නේ නැතු ඉන්න හේතුවත් ඒකම තමයි පැය භාගේ විනාඩි 40 වගේ ඒවට ගන්න ඕනිකමක් තියෙනවා. මොකද ඒ එච්චරයි අපි කියන්නේ පොඩි කාලයක් කියලා. එතනට කාලයක් දෙන්න කියන එක තමයි ඔකේ. අපි ධර්මය අහලම නැති කෙනෙක් නම් දීර්ඝ කාලයක් එක දිගට අහලා ඊට පස්සේ යා බ්‍රේක් කරලා පොඩ්ඩක් ප්‍රායෝගික පැත්තට ඇවිල්ලා ඒකත් එක්ක යම්කිසි ප්‍රතිපදාවක් හදාගෙන අර විදිහට මාරු කර කර පොඩ්ඩක් විවේකීවත් ඉඳලා කොහොම සහැල් වෙනත් ඉඳලා අර ඒක මේ මේ මාර්ගයට ගොඩාක් හේතුවක් දියුණු වෙන හේතුවක්. මේක මේ සිත සිතට ඇත්තටම සිතට දැන් මේක මේ සිත බොහොම මේ තලන්නේ පොඩි කරන්නේ නැතුව අර මේ සිතේ මිදෙන එකක් තමයි තියෙන්නේ. ඒක තමයි සිද්ධ වෙන්නේ. සිත ඕනාට වැඩිය බල ගන්නවලා අර උපාදානේ වීර්ය වැඩි කරවතේ මේක සිද්ධ වෙන්නේ. ඇත්තටම උපාදානයක් වෙනවා. ඒක තුල සිතුවිලි තමයි ප්‍රකට වෙන්නේ. එතකොට ඔරුව පෙරලෙනවා වගේ එකක් වෙනවා. ඒ කියන්නේ සිතුවිලි මේ ප්‍රකට වෙනකොට අර අවදිමත් ස්වභාවයේ අර අර මේ තමන්ගේ අර ඥානෙ එහෙම නැත්නම් අර අර අවදිමත් ස්වභාවයේ විවර වෙන එක අර විවරිතෝ විජටිතෝ කියන අර අර සිතුවිලි වලින් මිදෙන අවදියක් එනවා වැඩි වීගෙන දියුණු වීගෙන එනවා. අන්නේ දියුණුව අඩු වෙනවා. එහෙම වුණාම එයා එයා මේ ගොඩාක් ඒවා මේ ගමන යන්නේ අද ආශ්‍රව කෙලෙස් වෙනක දැනෙන ඥානෙට. එතකොට ඒක සිහියට එන්නේ. එතකොට ඒ වගේම තමයි මේ මෙතන මෙතන Tamanට දැන් කවුරු හරි කතා කරනකොට කාත් එක්ක හරි Taman කතා කරනකොට එතකොට Taman උස්ස කර උස් කරලා කතා කරන එක. Taman එහෙම මදි පුංචිකම් පෙන්නන්න එහෙම අවංක වෙන එහෙම එහෙම ඒව රහන් ගන්න එක එක ඒවා කරන එක නිකන් හදලා කියන එක ගොතලා කියන එක අර අර මුසාවාදා පිසුනා වාචා සම්ප්‍රප්පලාවේ ඒ කියන ඒ ඔක්කොම මෙතන මේ අකුසල් තමයි තියෙන්නේ. ඒ කියන්නේ හැම එකෙකම ආත්මය තමයි වැඩි කරන්නේ. සබ්බපාපස්සා කරනවා. ඒ කියන්නේ සිතුවිලි ප්‍රකට කරනවා. සබ්බපාපස්සා කරනවා. එතකොට කුසලස්ස උපසම්පදා වෙන්නේ නැහැ. කුසලස්ස උපසම්පදාව තමයි ආත්මය ඉස්මතු කරන්නේ නැතුව ආත්මය ගිලිහෙන කටයුත්තකට යන්නේ. කියන්නේ කුසලයේ කියන්නේ ඒකට දක්ෂතාවය. එතකොට ඒ ඒක තමයි සසිත පරිවර්තන. සිත දමණය වෙන්නේ නැතුව ඒක වෙන්නේ මොකද දැන් යා ගොඩාක් ආස හිතන දැන් කෑම පෙරේතෙක් වගේ ඔක හොය හොය ඒකම කන්න ඕනේ කියලා. ඇයි මේ මෙච්චර මේක උපාදාන වෙලා නේද? මේක මේ මේ ආත්මේ බල ගැන්වෙනවා නේද? මේක ඒකෙන් වෙන්නේ ඇත්තටම පිරීමක්. තව පැත්තකින් එක්ක කාලා කාලා එයා මහත් වෙලා එයා පිරීලා එයා අසනීපලා එයා ආවුසත් කෙටි වෙලා අන්තිමට නැති වෙන්නත් පුළුවන්. සීනි වගේ දෙයක් ඇතිලා එහෙම වෙන්නත් පුළුවන්. ඒක හැම පැත්තෙම තියෙනවා. ඒක අපි ගොඩක් පැතුලින් දකලා තියෙන පිරෙන්න හේතුවක් වෙනවා. ඇත්තටම නීවරණයක්. ඒ කියන්නේ මේ ආයතන ඕනාට වැඩිය පිනවීම නීවරණයක්ම තමයි. ඒක ඒක මේ ජීවන වෘත්තියේදී පහ ඒක ඒක ඇත්තටම ඒක යහපත් කටයුත්තක් වෙන්නේත් නැහැ. ඒකේ කොහොමවත් නිවන් මාර්ගත් බෑ. යන්න යන්න බෑ. එතනින් ඒක ඔරු පෙරලෙනවා. ඒ කියන්නේ මේ ආයතන පිනවන මාර්ගෙද මේ තමන් ඒක දකින්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම මේක කියනවා නම් මේ දැන් ගොඩක් ස්වාමීන් අඩුයි මට. අහුනේ. ආයතන පිනවීම කියන එක නම් බොහෝ දුරට අඩුයි. ඔව් ඒක අඩුයි කියන්නේ මේ කිසිම වෙලාවක මේ අපි නම් හිත විශ්වාස කරන්නේ අද ওই මාර්ගයේ අපි කටයුතු කරනකොට අපි කිසිම වෙලාවක මේක පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ හොඳයි කිව්වත් අපි ඒක ගත්තේ නැහැ. ඒ කියන්නේ අපි දැක්කේ එයා රවට්ටනවා කියලා. ඒ කියන්නේ එයා කියන්නේ මේ හිතම තමයි. ඒ කියන්නේ එයා රවට්ටනවා. ඒ කියන්නේ එයා එයාව ලොකු කරලා පෙන්නන්න යනවා. එයා ඊට පස්සේ මේ එයා එයා තමයි කරේ කියලා එයා ඒව අනිත්‍යටත් කියන්නේ යනවා. මං තමයි අරවා කරේ. මං තමයි අපි පුහුණු වෙච්ච කාලේ කියපුවා තමයි මේ කියන්නේ. ඒ අපි අපිට කියපුවා තමයි මේ කියන්නේ. ඒ කියන්නේ එයා කියන්නේ අපි අපි මේ මාර්ගය තුළ කටයුතු කරනකොට අපි අපි එහෙම තමයි දැක්කේ. අපි දැක්කේ එයා. මම නෙමෙයි එතකොට එයා. එයා කියන්නේ තමන්ගේම හිත. වැටෙනවනේ? ඔව්. මමත් මම මගේ දිහා මම බාහිරින් ඉඳන් බලන සිස්ටම් එකක් විදිහට බලනවා. ඔව් එයා වැඩකාරයෙක් වෙන්න යනවා. එයා ලොකුකම් පෙන්වන්න යනවා. එයා මාන්‍ය ඔළුව දාගෙන යනවා. එයා අනිත් අයට වැඩිය ලොකුයි කියන පෙන්වන්න යනවා. එයා බැබලෙනවා. එයා බැබලෙන්න බැබලෙන්නේ අනවිතරන්නේ බැබලෙනවා. අපිට ඒවා පේනවා ඊට පස්සේ මේ රටට හොඳටම පිස්සු කියලා. ඒතර අපිට තේරෙනවා මේ මෙයා මනුස්සත්වයක්වත් නැති. ඒතර මේ තමන් ගැන තමයි මේ කියන්නේ. හැබැයි මේ මාර්ගය තුල හරි හරි ඒක හරි චමත්කාරයි කියන අතර මේ මාර්ග ප්‍රතිපදාව කියන එක තමන් හරියට යුද්ධ කරන කෙනෙක් නම් ඒ යුද්ධය හරියට කරනවා නම් ඒව ඔක්කොම යා ඒ විදිහට තමයි දකින්නේ. ඒ කියන්නේ ඒ තමන්ට දොස් කියනවා. ඒ කියන්නේ ඒක කාටවත් ඇහෙන්නේ නැහැ. කාටවත් එහෙම කියන එකකුත් නෙමෙයි. ඒ වුණාට අර තමන්ගේ අභ්‍යන්තරයෙන් පේනවා. පේන මේ මාන්නේ උරු ගහගෙන මේ මොකද්ද මේ කරන්නේ? මේ මේ මම නෑ යන්නේ මේකට. ඊට පස්සේ හිත කියනවා. හිත දැන් බලනකොට හිත එහෙමයි. අපි දැන් ඔය වෙඩින්නක් එහෙම තියෙනකොට ඕලක් වජ්‍රාම සාරිය ගන්න යනවා. ඊට පස්සේ රත්තරන් බඩුත් එහෙමයි එළියටත් ගන්නවා. ඔය ලොකට් වල එහෙම තියෙනවනම් ඔය ඒවත් එළියට අරගන්න සමහර ගවල අපි අපි දකිනවා මේ වෙන දේවල්. ඒ කියන්නේ දැන් හැම එකම මේ බලනකොට මේ අනිත් ඇයට වැඩිය ඊට පස්සේ එතනට ගිහිල්ලත් බලනවා තමන්ගේ එක ලොකුද කියලා අඳුම තමන් ඉන්න එක බලනවා අනිත් ඇයට වැඩිය හිලින් තියනවා ඇත්තටම ඌව හොඳට ওই විදිහට දකින්න පුරුදු වුණොත් ඔය ඕනනම් ඒ වගේ එක වෙඩින් එකකට යයි දෙයකට යයි ඊට පස්සේ <laughs> අනිත් පැත්තට ගණන් ගන්නවත් නැ ඔය කුලියට තියෙන එකක් අරගෙන ඔන්න ඔය වගේ අමුතු විදිහට එක්ක වර්ණයක් ගහගෙන යනවා ඊට පස්සේ හරිත්ය ඔක්කොම බබලන ඊට පස්සේ Tamanට hina යනවා එතනදී hina යනවා මමත් මේ වගේ ගොනෙක් වෙලා හිටියා <laughs> කියලා. මේ ගොන් කන්නේ කරන්නේ අතේ තියලා අල්ලිත් වේදම් කරගෙන අතේට මේ අනිත් ඇයිල ලොක්කම් පෙල්ලා ඇත්තට මේ ඇති දෙයක් නැහැ. සමහර වෙලාවට අපි ඔය ලොකු හෝටල් එකකට කන්න ගියත් ඒක ඇති දෙයක් නැහැ. ඇත්තටම ඒව අපිට තේරෙන හොඳට සමහරලාට ඔය gedara හදන ඔය ඔය ඔය වෑංජන ටිකයි බත් වලයි තියෙන ඒක සරලයි. සමහරව ලොකුවට ওই ෆ්‍රයිඩ් රයිස් එක කෑවද ඒ කන්නේ ඒක දිරව ගන්න බැරුව ඉන්නවා වගේ එකක්. අරකට සල්ලිත් ගිහිල්ලා අන්තිමට කරපු දෙයක්වත් නැහැ, කාපු දෙයක්වත් නැහැ. මොකද්ද ගෝංකාවක් වගේ තමයි අපිට පේන්නේ. ඒක තා අනිත් අයට පෙන්නන්න කරාද ඊට පස්සේ මේ මාන්නේ මේ මේ මාන්නේ මෙයා මේ මේවා ඔක්කොම ඔන්නෝම බේර බේර ගියොත් ඒ මේ මේ මෙයා කුළුහරක මෙල්ල කරනවා වගේ සතිත්ත පරියෝද අපණන් කියන එක Taman ධර්මයේ දැකලා Tamanගෙම ඒ ස්වභාව අඳුනගෙන අපි කියන්නේ මේ අපිත් මේ මේ ධර්මයේ හදාගත්ත ප්‍රායෝගිකව පුහුණු කාලයක් තිස්සේ අරගලයක ගියා. ඒ අරගලේ ගිහිලා ගිහිලා ගිහිලා මේ වෙනකොට ඔය කිසිම දෙයක් නැතිම නැති කරලා තවසකට ගින් තියෙන. මොකක්වත් අවශ්‍ය නැහැ. ආයි දිමත් එකයි, බංකුවත් එකයි, පුටුවත් එකයි ලොකුයි කියලා කිසිම දෙයක් නැහැ. ආයි ඕන දෙයක් ඕන එකක් ඕන විදියක් හරි පුදුමාකාර විදියට සබාදාමට ලං වෙලා අපිට තේරෙන්නේ කෙලෙස් ඡය වෙන මාර්ගේ ගියොත් කවුරු හරි පුදුමාකාර සාන්ත සෝයක් දැනෙන්නේ. ඒක මේ මේ ආයතන පිනවෙන සෝය නන් නෙමෙයි. ඒක ඒක ඊට වැඩිය 10000 ගුණයක් ප්‍රණීතයි සාන්තයි. අපි දන්නේ ඒකට පින තියනවාද? ඒකට නැත්තම් වාග්ය තියනවාද කියලා. මේ පින කියන්නේ මේ ලෞකිකයේ තියෙන පින නෙමෙයි. අපි කියන්නේ මේ රාග දේශමව ඒ තුනී කරගන්න තියෙන ඒ කුසලයටයි ඒ පිනටයි අපි පින කියන්නේ. මේ අපිත් එක්ක කතා කරනකොට අපි ධර්මයේ පැහැදිලි කරන විදිහටම අපි කියන දේ ගන්නවා නම් හොඳයි. මොකද ඒ කෝණයෙන්ම ගත්තොත් තමයි අපි කියනවත් හරියට යාට යන්නේ. මේ අපි අපි කියනවා මල් පහන් පූජා කරනකොට හිත නිවෙන එකයි දකින්නේ තමන්ගේ හිතටයි වඳින්නේ තමන්ගේ හිත පිරිසුදු වෙන එකට වන්දනා කරන්නේ ඔන්න ඔහොම අපි කියනවා ගොඩක් ඒවා ඒවා අනිත්‍ය කවුරුවත් අපිට කියනවා නම් ඇහෙන්නේ නැහැ ඉස්සරහට කෙයිද දන්නේ නැහැ අව ඇහෙනින්දා හැබැයි අපි ඔය දැන් ඔය සම්මුතිය තුළ ඒ කරන වන්දනාව විදිහ අපි අපිත් වන්දනා කරනවා බෞද්ධයි. ඉතින් ඒ ඒ බෞද්ධ කියන එකේ ඇතුලේ ඉද බික්කවේ බික්කෝ මේ ශාසනය පින්දාම් කරන විසාකා කරපු ආකාරකුත් තියෙනවා. ඒක ගොඩක් අය දන්නේ නැහැ. සිත තුන්සිත පහදවා කටයුතු කරන එක කියන එක නම් ගොඩාක් අයට වැටහෙන්නේ නැහැ. කොහොමද මේ මේ ඥාන සම්ප්‍රයුක්ත කුසලයේ කියන වචනයවත් ඥානය කියන්නේ ඒක ඥාන සම්ප්‍රයුක්තයි කියන්නේ ඥානය කියන්නේ ඒක එන්නේ දැනෙන තැනටයි. ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් කරන්නේ කොහොමද කියන එක ඒකට ඒක මේ සිත් අසුරමේ දන්න කෙනෙක්ට තේරෙනවා වචන ටික බලවොත් තේරෙනවා මේ පැහැදිලි කරන එක දැක්කම තේරෙනවා. ඒක ඊටාම ළඟයි මේක කියන එක. ඕ මේ පැහැදිලි කරන්නේ. ඉස්සර මම උදේ හවසේ පන්සිල්ලනම් පිළිත් කියලා ඒ කටයුතු මම කළා මට ඒක ඉබේම මගේ අතින් එහෙම දැන් මට කරන්න හිතෙන්නේ ඒකට හේතුව එතරම් ධර්ම ශ්‍රවණය තුලින් ගිහින් තියෙනවා කොහෙන් හරි මේ බාහිර දෙයක් නැහැ. එහෙනම් පූජා කරන්න මල් මල් කියලා දෙයක් බාහිර හම්බ වෙන්නේ එහෙනම් බාහිර දෙයක් නැත්තම් මල් පූජා කරන එක වැරදි කියලා. ඔක කියලා දැන් අපේ භාගයට ධර්මයේ දැනගෙන තමයි ඒ ගොඩක් අයට ඒක සිද්ධ වුනේ. එහෙම දේශනා අපිත් අපිට ඇහුණා. අපිට අපි අපිට කරන්න දෙයක් නැහැ ඒකට. අපි අපි කතා කරන්නේ ඒක නිසා තමයි ගොඩක් අයට අධිහෙම් වෙලා තියෙන්නේ. ඒක අපි අනුමත කරන්නේ අපි අනුමත කරන්නේ එකම එකයි. බුදුන් වහන්සේ පෙන්නවා විවේකද ප්‍රීතිසුඛ සුකුම සත්ත්ව සංඥාව සමාධ ප්‍රීසුඛ සුකුම සත්ත්ව සංඥාව ඒ අபிසංකරණ සංඥා අபிසංකරණ නිරෝධේ කරා යන විහරණයක් ගැන. ඒ හරහා ධර්ම දේශනා කරන අය අඩුයි. සංඥාවයි සියල්ලට හේතුව සංඥාව අபிසංකරණයක් සංඥාවයි චුතිතිසට හේතුව ගති නිමිත්ත මේ සේරම සංඥාවයි කියලා දකින්න අඩුයි සංඥා මේ මෙතන සුකුම වෙන තැනයි මෙතන නිවන සංකාර සමතේ වෙන තැනයි ඒ එකමයි කියන එක දකින්න අඩුයි ඒ ආරාග දේශමෝ ඇතිතාක් සංඥා අபிසංකරණ තියෙන බව දකින්න අඩුයි සංඥා අபிසංකරණ නිරෝධය තුලයි අරහත් සමාධිය තියෙන කියන එක දකින්න අඩුයි ඒක දකිනවා නම් ඒ ධර්ම ප්‍රත්‍යක්ෂ විය යුතුමයි. ඒ ධර්ම ප්‍රත්‍යක්ෂතාවය තුල අවසානයේට ගිය කෙනෙක්ටයි මේ ආපසු හැරලා බලනවා වගේ මේ තේරම ගැළපිලා පේන්න ගන්නවා. අර කඳ උඩට නගින්න හරි අමාරුයි. හැබැයි කඳ උඩට නැග්ගට පස්සේ පල්ලෙහා බැලුවාම ඔක්කොම ටික පේනවා. ඒ වගේ මේ මේ හැම දෙයක්ම කරන ආකාරයක් පේනවා. කරන ආකාරය කළ යුතු ආකාරය එහෙම ආවොත් මේ කඳුර නගින්න පහසු. මෙන්න මේ පැත්තෙන් මේ පැත්තෙන් මෙන්න මෙහෙම එන්න කියලා අපි කියන වගේ දෙයක් තමයි කරන්නේ. එහෙම ආවොත් ඒ කෙනා අපි දන්නවා මේ කඳුරට නගිනවා. ඊට පස්සේ යාට කිසිම ගැටලුවක් නැහැ. යාට පේනවා පල්ලා ඉන්නේ කවුද? එන්නේ කොහමද? එහෙම ආවොත් එන්නේ කී එන්නේ කී දෙනාද? අනිත් අය වැටෙනවා කියන එකත් එයාට වැටෙනවා. තේරෙනවද කියන එක? එහෙමයි.